අපි කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් මේ උපස්ථාන තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා. නම් කරනවා නම් එකක් තමයි සිල් සමාදන් කරවලා තියෙන්නේ. දෙක කමඨාන් පිළිබඳව දේශනාවක් දීලා තිනවා වාඩි විච්චාම කරන්නේ මේකයි. සක්මන් කරනකොට හිත පාත්තන්නේ මෙහෙමයි. එදිනදා ජීවිතයේ සතිය හිත පාත්තන්නේ මෙහෙමයි කියලා කමඨාන් උපදෙස් දීලා තියෙනවා. තුන මේ ආයතනය පිළිබඳව හඳුන්වා දීමක් ෆැමිලියරයිසේෂන් එකක් කරලා තියෙනවා. ඉතින් කවුරු හරි ඒ තුන නැත්තම් අපිට ඉදිරියට යන්න බෑ. ඒ නිසා කාට හරි ඒ ශිල්පිලිබඳව ප්‍රශ්නයක් තියෙනවනම් එවෙන්තන් දීපු කමටහන් බණ පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවනම් එතන මේ ස්ථානයේදී ෆැමිලියරයිසේෂන් ගැන කතා කරපු වයිදී තියෙන පැවතුම් පැවතුම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කරුණා කරලා මේ වෙලාවේදී ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එතකොට ඒක සාකච්ඡා ස්වරූපයක් ගන්නවා. එතකොට කාටද යුවත් දරාගෙන කාගෙන අමාරුවෙන් භාවනා කරන්න ඕන කමක් නැහැ. ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරපුවාම ඒක ඔක්කොටම වගකීම් යනවා ප්‍රශ්නේ. එතන විසඳුමක් වෙයි. ඊට අමතරව අපි මේ භාවනාවේ කමඨහන වඩාගෙන යනකොට ප්‍රශ්න මතුවෙනවනේ. මම මේ මේ යන ගමනේදී හරියට මට වැටහිලා කරගෙන යනවාද කියලා ප්‍රශ්නෙන් තමයි තේරෙන්නේ දීප උපදේශ වැටහිලා තියනවද නැද්ද කියලා. ෆීඩ්බැක් එකක් වගේ තමයි ප්‍රශ්නේ. ඉතින් ඒකගේ ප්‍රශ්නකට සීමා කරන්නේ අපි අපි කියනවා භාවනා කරනට ඇති වෙන තෙරතුරු අපිට දෙන්නේ කියලා. ප්‍රශ්නයක් වශයෙන් හෝ ප්‍රකාශයක් වශයෙන් හෝ මාතෘකාවක් වශයෙන්. ඒක අපේ මේ සාකච්ඡාදී වෙන දෙවෙනි අර පළවෙනි තුන ඇරිච්චාම හම්බෙන දෙවෙනි කාරණාව තමන්ගේ කමඨාන සුද්ධ වෙන එක. තව තුන්වෙනි එකක් තියෙනවා. ඒ තමයි අද ඉඳලා අපි ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාවේදීත් එක පැත්තට තොරතුරු යන්නේ. දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් තේරෙන්නේ නැති යමක් හෝ නොගැලපෙන යමක් තියෙනවනම් අපි ඒක මතු කරන්නත් අපි හිත ඉඳලා මේ අවස්ථාව ගන්නවා. ඉතින් ඒකෙදිත් අපි ඒක ගැන විශේෂයෙන් කියනවා අපි චුල්ල වේදාල සූත්‍රය ඉදිරිපත් කරගන්න යෝජනාවිලා තියෙනවා. කාට හරි තියෙනවා නම් ඒ චුල්ල වේදාල සූත්‍රයේ අසවල් කෑල්ලයි අපිට කරන්න ඕනේ කියලා ගොඩාක් මාතෘකා සම්බන්ධ වෙන සූත්‍රයක් ඒක සාකච්ඡාවක්. ඒක මේ සාකච්ඡාවේදී මතු කළ දෙනවා නම් ඒකට අද විතරයි වෙලා තියෙන්නේ. චුල්ල වේදල සූත්‍රය අපි පටන් ගන්න ඕන කොතනින්ද කියන කාට හරි විශේෂ මෙහෙවීමක් කරන්න ඕන නම් කරත හැකි මොකද අන්තිම දවසේ යනවා අර කාරණාව කියන සංස මේ කාරණාව කියන්නේ ඒකට අපිට වෙලා නැහැ. ඒ නිසා වැඩසටහන මුලදී නම් කරගන්න පුළුවන් නම් මෙන්න මේ මාතෘකා තමයි අපි සාකච්ඡාවට ධර්ම දේශනාවට ගන්න ඕනේ කියලා ඒකට මම ආර්දනා කරනවා. ඉතින් මේ විදිහට අදහස් ඉදිරිපත් කරන්නේ මම ඇයි මේ වෙලාවේ පිට කවුරුත් කතා කරනවා දකින්න මම කැමති නැති නිසා. කතා කරනවා නම් මේ වෙලාවේ කතා කරන්න කතා කරනවා නම් අදාළ තැනට කතා කරන්න. වෙන කෙනෙකුට ප්‍රශ්න නගන්න යන්නත් එපා. වෙන කෙනෙක් නගන ප්‍රශ්නට උත්තර දෙන්නත් එපා. හදිසි අනතුරකදී ඇරේ. එහෙම නැත්නම් අපි මේ මේ තැනට නිකන් අර විවේක ගන්න ආපු පිරිසක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් හොලිඩේ රිසෝට් එකක් වෙනවා මේක. එහෙම නැත්නම් මහලු නිවාසයක් වෙනවා. එහෙම වෙන්න දෙන්න බෑ. මොකද හැම දිනාගෙම කාලය හරි වැදගත්. හැම දිනාම ඉන්නේ හරියටම යොදාගත්ත කාලවටහනකට. ඒ නිසා එක්කෙනෙක්ගේ මේ වගේ හැලහැප්පීමක් වුණොත් අනික් අයටත් කරදරයක් ඒ වගේම පරිසරයටත් ඒක වෙනවා යම් යම් හානි නිසා සාකච්ඡාව අපි පාවිච්චි කරනවා කාට හරි කතා කරන්න තියෙනවා නම් ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ලියලා නම නොලිය දාන්න පුළුවන් පෙට්ටියට එහෙම නැත්නම් මේ සාකච්ඡාව යන වාරේ නැත්නම් සාකච්ඡාව සඳහා යොදා ඇති සම්මත කාලය ඇතුළ තුළ අත ඉස්සුව දෙන්න පුළුවන් මයික්‍රොස්කෝප් මයික්‍රොෆෝනේ එතකොට සාකච්ඡාවට මාතෘකාවක් වශයෙන් ප්‍රශ්නයක් වශයෙන් එහෙම නැත්නම් ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම විනාඩි 10ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ඉතින් අපි යන්න හදනවා දැන් මේක මූලික දේවල් මතක් කරගත්තට පස්සේ සාකච්ඡාව ආරම්භ කරන්න ලිඛිත ප්‍රශ්න තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. කරුණීය ස්වාමීන් වහන්සේ කවටහන් වාර්තා සහ ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා සිංහල 11යි ඉංග්‍රීසියෙන් 3යි සිංහල ඉස්සෙල්ලා අහලා ප්‍රශ්න පස්සේ ඉංග්‍රීසි ගන්න ඒවා ඉදිරිපත් කිරීමට අවසරයි සක්මන් භාවනාව ආරම්භක සක්මන් භාවනාවේ පාදයේ පොළවේ ස්පර්ශ වන තැන් සිතින් සටහන් කර ගනිමින් සක්මන් කළා. සමහර වාරවල පා සටහන් දෙකක් අතර දුර කෙටි බවත් තවත් සමහර වාරවල දිගු බවත් පෙනුණා. තනකොළ පොළව තෙත කාපට් එකක් වගේ පදුලට දැනුණා. පතුල පොළවේ වදින විට දැනෙන දැනීමේ තීව්‍රතාව පතුල වදින මොහොතේ සිට සම්පූර්ණයෙන්ම පතුල තබා පතුල යලිත් ඔසවන තෙක් වැඩි වී අඩු වී යන බවක් දැනුණා. සෙමෙන් අඩි තබන විට සිත පිට යනවා වැඩි වගෙත් යමක් අලුතෙන් නිරීක්ෂණය වූ විට මේක කමඨහන් වාර්තාවට ලියන්න ඕනේ යයි සිතීම නිසා ඇවිදීමේ රිද්මය කැඩුණු වෙලාව තිබුණා. පසුව කමඨහන් වාර්තාවට දාන දේවල් ගැන ඊතරම් කරදර නොවි සක්මන දිගටම කෙරුවා. දෙවන, තෙවන සක්මනේ පිටුපස සක්මනේ පිටුපස කකුලේ පතුලේ ස්පර්ශය වැඩිපුර ප්‍රකට වන බව පෙනුණා. ඉහළට පහළට වාර කිහිපයක් උකුලේ සිට දෙපතුල දක්වා ලීවර මාරු වෙනවා වගේ දැනුණා. නමුත් එය දිගට පැවතුනේ නෑ. දිගටම පැවතුනේ පතුලේ ස්පර්ශයයි දැනීමයි. තරංග භාවනාව. මේක විතර කරලා මේ එක මේ පැටපුණු පටන් ගන්න හොඳ වාතාවක් කියලා කියන්න පුළුවන්. ඒ මොකද දැනිච්ච දේවල් සක්මණේ ඇතුලේ සක්මණේ පිට සඳහන් කරන්න සෑහෙන උත්සාහයක් කරන් තිබුණා. මේකෙදි මම දකින්නේ සක්මණ ඉස්සල්ලාම කරන්න යන කෙනෙක් මේ අලු අවදාම කරන ඇවිදිල්ල තමයි සක්මන් ස්වරූපයෙන් කරන්න ගියාම අලුතෙන් කෝල වීමක් වෙනවා. කෝඩු ගතියක් වෙනවා. ඒක නිසා වේගය අඩු වැඩි කරන්න හදනවා. ඒ වගේම මේ දැන දේවල් ලියවීම ලිවීම සාට ලොකු බාධාවක් වෙනවා. ඉතින් ඒ ටික ඇත්තටම මලක් කන්න බැරි දෙයක්. ඒක හරියට නෙල්ලි ගෙඩියක් කනකොට මුලින් මුලින් කොටස හරීම තිත්තයි හරීම පැංගිදී කකා කකා ඉන්නකොට තමයි නෙල්ලි ගෙඩිය පැණිලා වෙන්නේ. ඉතින් අපි හරි කැමති පැණි හට කන්න කන්න බෑ. බුලත් ටිකක් කනකොටත් ඉස්සලාම් පැංගිදී කොටසක් එනවා. කාලා ටිකක් වෙලා හපේ හපාන යනකොට තමයි බුලත් ටික රස එන්නේ. ඒ වගේ භාවනාදීත් මුල් ටික ඔය වගේ කෝල ගති කෝඩු ගති වගේක් එනවා. ඉතින් අල්ලගත්තට පස්සේ ගැම්ම දිගට ගෙනියන් ගන්න බැරිකම තමයි ගිහි ජීවිතය කියන්නේ. ආයෙත් කාලයක් අමතක කරලා ආයෙ පටන් ගන්නකොට ආයෙත් ඕකේනවා. ආයෙත් කාලෙක ඉඳලා ආයෙ පටන් ගන්නකොට ආයෙත් ඕකේනවා. ඒ නිසා හැමදාම අපි ඒ හොදෝ තමඩි දානවා වගේ වැඩක් වෙනවා. ඉතින් අර නිවාසික වැඩමුළුවක කරන්න පුළුවන් වෙලා තියෙන මේ ගතතර පස්සේ අපිට අඩු ගානේ ඇති කරගත්ත ගැම්ම දවස් දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන් එක. ඉතින් එතකොට මුල්ම වාක්‍ය කීපෙන්න සඳහන් වෙනවා. ඇවිදිනකොටේ පතුලේ පොළවේ පතුල වැටෙනකොට දැනෙන sannivedana වලට හිත යොදකන් දන්න උත්සාහ කරපු හැටි. එතකොට ඒක ගමන් වේගය ඒකට බලපාන. සාමාන්‍ය වේගයට අනායාසයෙන් මේක වෙන තැනට යනකම් අපි වේග වෙනස් කරන්න හදනවාර කෝල ගති නිසා. ඉතින් ඔක්කොටම අනුකම්පා කරන්න ඕන. කරලා කරලා කරලා තමයි අපි දැනගන්නේ කොයි වේගෙන් ඇවිද්දොත්ද හිතට සක්මන් කරනවා කියන වෙනසක් ඇති නැතුව නිකන් ඇවිදිනවා කියන හැඟීම අනායාසයෙන් වෙන හැඟීම. නිකන් හදියට අපි ගෙදර ගියාම පිරිමි කෙනෙක් කියනවා සරමැද ගත්තට පස්සේ තමයි ගෙදර ආවයි කියලා තේරෙන්නේ. තමන්ගේ නිදි අතර ගියාට පස්සේ තමයි නිින්ද යන්නේ වෙන නිදි පොලකට ගියත් නිින්ද යන්නේ නැහැ. අන්න වගේ කෝල කෝඩු ගති වගේක් තියෙනවා. කොයි රසාවෙත්, කොයි ව්‍යාපාරෙත්, කොයි ශිල්පෙත් ඒක තියෙනවා සක්මනේ තියෙනවා. ඉතින් ඒසයි කරමින් කරමින් මේ විදිහට වාර්තා කරනකොට අපි පුළුවන් තරම් බලනවා සාමාන්‍ය විදිහට ඇවිදින ගමන් අවධානය පතුලට යොදා. ඒ ලකුණක් තමයි සාර්ථකත්වයේ සහ ස්වභාවිකකරණයේ ලකුණත් මේ පතුල විතරක් නෙමෙයි සමහරට දණියත් වැටෙහි උකුලත් වැටෙහි වටේ හුලං හමනවත් වැටෙහි සද්දත් වැටෙහි මේ වැටෙන ගමන් නිතරම නොති වුණත් ඕන ඕන වෙලාවක Taman පතුලට ගන්න පුළුවන්කම නැවත කකුලට ගන්න පුළුවන්කම තමයි අපි දිගට වශී කරගන්න හදාන්නේ. පිට සද්ද නතර කරනවා හෝ හුළඟ අනික් තැන් වල හුළං වදිනවා දැනෙන එක වළක්වන්න හෝ ධනිස්සේ උකුලේ දැනෙන දේවල් වළක්වන්න යන්න එපා. වළක්වන්න බෑ. ඒවා විනිවිදලා කැමැති කැමැති වෙලාවට පොළවේ පය වදින එක දැක් ගන්න පුළුවන්කම ඒක යෝගාවචරයට දී ඇති සාධකයක්. එහෙම නැත්නම් මූලික தත්වයක් අන්න ඒක සාති කරගත්තට පස්සේ යාට කොඩි ගහ යට වුණත් ගෙන්ද කම්පලේ වුණත් සක්මන් කරන්න පුළුවන් ආරම්භයේදී අපි කරන්නේ පුළුවන් තරම් කවුරුත් නැත්තනක ඉඳලා අර ප්‍රධාන අරමුණට හිත දැමීලා පුරුදු කරගෙන ඒ යාලුකම ඇති වුණාට පස්සේ ওই සාමාන්‍ය පුංචි පුංචි කරදර තිබුණත් සක්මන් කරන්න පුළුවන් ගතියක් ඉස්සරහට එනවා. ඒවට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දවස් රිට්‍රීට් එකේ 3 වෙනි 4 වෙනි දවස් යනකොට ඒ වගේ වාර්තා එන්න පටන් ගන්නවා. ඒ යනවා බලනකොට මේ වාර්තා හොඳයි. ඒ අපි උන්නුවර ගිහිල්ලා ඒ මුස්ලිම් ඉස්කෝලේ කරා ඒ ඉස්කෝලේ කරනකොට ඒක විනාඩි 15යි. ධක්මන් භාවනා කියලා දෙන්නේ උගන්වන්නේ. ඉතින් කරනකොට ඒ 11 පන්ති ගෑන් ළමයි කතා කරලා කියලා තියෙනවා. පිටින් ධක්මන් කරනකොට මේ මම ඉස්සරහට කකුල දික් කරනකොට පිටිපැත්තලට අවු වැටල රත් වෙන හැටි යටිපැත්තලේ හෙවණැල්ලේ තියෙන සිසිලසත් දෙකේ වෙනස බව මට තේරුණා. මට ඒ විදිහට පියවර කීපයක් යනකොට පුදුම මේ රිලැක්සේෂන් එකක් එන්න ගත්තා. අපරාධිතුකට බෙල්ලේ ගැව නතර කරා. මම කවදාකවත් හිතුවේ නෑ විනාඩි 15ක් ඒ විදිහට තමන්ගේ කයට තමන්ගේ පායට හිත දාගෙන ඇවිදිනකොට මෙහෙම විවේකයක් ලැබෙයි කියලා පළවෙනි වතාවට කරපු එකනට පිටිපතුලයි යටිපතුලේ වෙනස පවා තේරුම් ගන්න පුළුවන්. ඒක ඇත්තටම එක්ස්පීරියන්ස් එකේ එකක් නෙවෙයි. ඒක අපි බර්ත් රයිට් එකක් කාටවත් පුළුවන්. නැත්නම් ඒක දකින්න එකත් ඒක වාර්තා කරන එකත් ඒකයි කලියුත්තේ දන්නවයි කියන එක කාරණා තුනක්. ඒ කාරණා තුනේ එකක් අල්ලගත්තට අනිත් එක මිස් වුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට හිත දාන්න ඕනේ. ඒ කියන්නේ වගේ පායට දැන දේවට ඒක වැදගත් දෙය කියලා තේරුම් ගන්න ඕනේ. ඒක වාර්තාවට ඇසු කරන්න ඕනේ. එතකොට නඩුව දිනු. එහෙම නැත්නම් අවශ්‍ය සාක්ෂි ඇහුන් නැත්නම් නඩුවේදී අවශ්‍ය කාරණා වුණේ නැත්නම් සාධාරණ පැතුරට නඩුව පරදින්න පුළුවන්. ඒ වගේ දෙයක් ඉස්සල දවසේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. බලාපොරොත්තු වෙන්නෙත් නෑ. නමුත් මම මේ කියන්නේ ඒ මුස්ලිම්ල කෙනෙක් වුණත් විනාඩි 15ක් කෙරුවත් ඒ වගේ හරියට sannivedane හරියට දන්න communication හොඳටම දන්න කෙනා ඒක ලියනවා. ඒක ලිව්වහම අර උගන්නපු අය පවා ඉන්ස්පයර් වෙනවා. මේ කට්ටිය කොච්චර දක්ෂද කොච්චර sharpද කොච්චර sannivedane කරන්න දන්නවද කියලා. එයාට මරන්න මේ ලිපිය ආරම්භයේ වශයෙන් හොඳයි කියලා කියත හැකි. අපි යනවා පරියන්ක භාවනා ගැන විස්තර කරන්න. පරයන්ක භාවනාව ස්වාමින් වහන්සේ කී පරිදි ප්‍රකටවන අරමුණ පරයන්කේ වඩන්න තීරණය කළා. සක්මණෙන් පසු නිසා මනස බොහොම පැහැදිලි ගතියක් තිබුණා. දැස් වැසූ විට කිසිම කලබලයක් නැති කහ පැඹිලි තිරයක් වාගේ දිස් වුණා. ටිකෙන් ටික ප්‍රකට වන හුස්මට හිත යොමු කළා. ටික වේලාවකින් හරියටම නිින්ද යනවා වාගේ තිගැස්සීම් ඇති වුණා. නැවතත් හුස්ම බලනවා නැවත තිගැස්සিলা එය කැඩෙනවා මේක හරියට වාහනයක යනකොට නිදි කිරා වැටෙනවා වාගේ හැඟීමකට යම් තරමකට සමානයි. එහි මයිල්ඩ් වර්ෂන් එකක් වගේ. හැබැයි නිින්ද යන්නේත් නැහැ. සීනුව ගසන විට අහසින් බිමට වැටුණා වගේ දැනුණා. දෙවැනි පරයන්කය සහ තෙවන පරයන්කයේ මේ ගතිය ආවේ නැහැ. ඒ වෙනුවට උරහිසේ වේදනාවක් තීව්‍ර තීව්‍රව දැනෙන්නට වුණා. එවිට කලයුත්ත ගැන හරිහැටි වැටහීමක් නැහැ. හුස්ම බලන්න උත්සාහ කළත් වේදනාව එය පරයාගෙන නැගී එනවා. සමහර වෙලාවට හරිම අපහසුතාවයක් දැනුණා. ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. අපි මේ කෙනයි මේක නා උසාවියට ගත්තොත් හොඳ නඩුවක් අහන්න පුළුවන් අත උසන්න කැමති නම්. ඒකකන අත උසන්න කැමතියි. අරස් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා ප්‍රසිද්ධ උසාවිය අහන්න. කමන්නේ දහරස් ප්‍රශ්න ඇහුවා. දැන් මේකේ පැත්තක් කියනවා උදේම කරන පරියන්කේ මොනවත්ක්ම නොදැනී තිගැසි ඇවිදීම විතරක් එනවා කියලා. පෙල්ලෙක් ගහන අතෙන් කඩා ගන්නවා වගේ දැනෙනවා. ඊගා පරියන්ක වල පයේ වේදනාව දැනෙනවා. උරහිස වේදනා. ඒතර මේ දෙකේදී අර මොනවත්ක්ම නොදෙන්න වෙලාව සහ උරහිස වේදනාව දැනෙන්නේ කියන්නේ අරමුණේ ඉන්න වෙලාවක් නෙවෙයිනේ. මේ දෙකේදී වඩා හොඳ සතියක් තියෙන්නේ හිස්තනේදීද කරදර තියෙන තැනදී කියලා අහුවොත් මොකද්ද දෙන උත්තරේ? සතිය ගැන මම මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ වේදනාව තමයි ගොඩක් දැනෙන්නේ. මං අහන්නේ මේ මං අහන්නේ වැඩි සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ මොනවා කරුණ නොදැන්න වෙලාවෙදිද වේදනාව දැනෙන වෙලාවෙදිද? වේදනාව දැනෙන වෙලාව. බහ පිළිගන්නවද? කරදර නැති වෙලාවට වැඩි කරදර තියෙන වෙලාවෙ හුඳුවට සතිය තියෙනවා. තේරි කියන්නේ නැහැ. ඉතින් ඒක කවුරු හරි ළඟ තියන්න ඕන හොඳට වේදනාවක් දෙන්න. ඒතකොට දිගටම සතිය තියෙනවා. ඒක නිසා අපේ එදිනදා ජීවිතේ අපි කියන්නේ සතිය වඩන්න බෑ වේදනාව තියෙන නිසා. ඒක සතියට හරිය ආදුවක් ඒ නිසා වේදනාවක් නැත්නම් එනකන් සතිය වඩන්න. නමුත් මොනවාක්වත්ම නැත්නම් දුන්නොත් හිත සම්පූර්ණයෙන්ම අන්තබජා. අරමුණේ ඉන්නකොට වෙන තත්ත්වයක්. වේදනාව ඉන්නකොට වෙන තත්ත්වයක්. මෙන්න මේ தත්ත තුනේදී සමාධිය පැත්තෙන් අහන්න එපා, භාවනා පැත්තෙන් අහන්න එපා, සතිය පැත්තෙන් ඇහුවොත් හොඳට සතිය ක්‍රියාත්මක වෙන්නේ අන්න අර වගේ අපිට මොකද්දෝ මොකද්දෝ කරදරයක් තියෙන වෙලාවට. නමුත් ඒක අපි මොකද්දෝ ඒක අපි වර්තා කරන්න දන්නේ නැතිකම නිසා. ඔෆ් කළා තියන. වර්තා කරන්න දන්නේ නැතිකම නිසා හෝ ඒකට තියෙන හිතේ බීතිකාවක් නිසා හෝ අපි වේදනාව ඉවරනකන් ඉන්නවා භාවනා පටන් අරගන්න. يعني කවදාකවත් පටන් ගන්නෑ. වේදනාව කියන්නේ භාවනාවට සුභාසින්තනයක්. වේදනාව කියලා කියන්නේ භාවනාවට වෙසාගෙන වෙසලාගෙන ආපු සුභාසින්තනයක්. ඉතින් ඒ නිසා මේ වේදනාව වෙලාවේදී මට අසවල් තන වේදනාවක් තියෙන මේ වේදනාව හිතින් හිතාගත්තයක් නෙවෙයි. ඇත්තටම ආපු වේදනාවක් දැම්මට සතිය තියෙනවා කියලා ඒක පිළිබඳව උජාරුව එනිසා උද්‍යෝගයෙන් වාර්තා කරන්න පුරුදු වෙන එකන කායනපසන බොහෝම ඉක්මනට ඉවර කරලා වේදනානුපසනාවට යනවා. අයියෝ මේ වේදනාව තියෙන නිසා මට හරි හිතියටයි මට හරි කරදරයි මට හරි ආදුයි මට භාවනා කරන්න බෑ කියන එකකට තාම කායනපසනාවත් අල්ලලා නැහැ. ඒක නිසා වේදනාව තියෙනවා කියන එක සතිය තියෙන බවට සතිය වඩන්න ගාක් ආධාරකාරක වෙස්සලාගත්ත සුභාසින්තනයක්. කෙට ආපු සිරි දෙව්දුව කියලා වැඩි වඩා බලන් ගන්න කියනවා භාවනා කරන වෙලාවක වේදනාව. දැන් යනවා මම ඊගා ප්‍රශ්නෙට. කොයි වෙලාවක හරි අපිට පුළුවන් වුණොත් හැකියාවක් තියෙනවා නම් නිින්ද ගිය වෙලාවේදී නිින්දේ ඉඳදී නිින්දේ ඉන්නවා කියලා දැනගන්න. එහෙම හැකියාවක් මේ කම්බිනේෂන් එකේ තියෙනවා කියලා හිතනවා. අපිට දැනගන්න පුළුවන් නිදි නැගිටුණාට පස්සේ ගැසිලා මම මෙතෙක් වෙලා හිටපු ආතල් එක ගියයි කියන එක විතරයි. ඒ අර බාධාවත් එක්ක තමයි අපි දැනගන්නේ. කවදා හරි පුළුවන් වුණොත් නිින්දේ ඉඳි මම දැන් ඉන්නේ නිින්ද කියලා දැනගන්න ওই ලෝකේ තියෙන සංඥාවල් තීරම මගහැරෙනවා. නමුත් ඒක වහලා ගහලා තියෙනවා. අපි හිතට මොනම කරදරයක් කර නැති වෙලාවේ ඒ බව අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. අපි ඇහැට කුණක් වැටිච්චාම කැවෙනවා. අනික් වෙලාවට ඇහැ තියෙන බව දන්නේ නැහැ අපි. අපි ඊට පස්සේ කියනවා කුණක් වැටිච්චාම අයින් කරන්න හදනවා ඒකෙන් ගණ්ඩ කියන පොඩි පාඩමක් කුණ වැටිච්ච නැති වෙලාවේ හොඳයි අඩු ගානේ ඇහැට ස්තුති කරපන් කුණක් වැටිලා නැති වෙලාවේ ඒකවත් නෑ අපි ගා අපිට ඇහැක් තියෙනවා මතක් වෙන්නේ ඇහැට රොඩක් ගිය වෙලාව විතරයි ඒතර අපි රොඩටත් බයිනවා ඇහැටත් බයිනවා නමුත් කොයි වෙලාවෙද අපි කරදරයක් නැති වෙලාවේ ඇහක් මට තියෙනවා කරදරයක් නැතුව තියෙනවා කියලා කියන්නේ. ඒ වගේ අපේ හිතට ගොඩාක් වෙලාවල් තියෙනවා කිසිම කරදරයක් නැති වෙලාවල්. ඒක අපිට වෙන්නේ මහා කම්මැලි, මහා නීරස, තනි වෙච්ච ඌත දෝෂයක් වගේ. ඒක කතා කරන්න දන්නවනම් කරදර බාධාවල් නැති වෙලාවක් ගැන අපිට භාවනා නොකරන කෙනෙකුට ජීවිතේ ගොඩාක් වෙලාවට ඒක තියෙනවා. නමුත් ඒක පාළුවකට කම්මැලිකමකට නීරසකමකට දාගෙන අපි මොනවදෝ ඉල්ලනවා කරදර. ඊට පස්සේ කරදර ගන්නව කතා ලියනවා. කරදර ගන්න චිත්තපටිය හදනවා. කරදර බැලන ටෙලිග්‍රාම හදලා වෙන කෙනෙක්ගේ කරදරයක් බල බල කරදරයක් නැති වෙලාවේ ටෙලිවිෂන් එකේ ඉතරයි. මිනිත්තුදී මරි අමන තකතිරුකමක් තියෙනවද කියලා බලන්න. ඒ වෙලාවේ ටෙලිවිෂන් එකක් නැත්තම් දුප්පත් කියලා කියනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙන වෙලාවක මොකුත් නැති වෙලාවක මම ටෙලිවිෂන් එකක්වත් නැහැ නවකතාවක්වත් නැහැ රේඩියෝ එකක්වත් නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ මේ වෙලාව මොකක් කරදර නැති වෙලාවක් කියලා. ඒ නිසා මේකෙන් අර කරදර තියෙන වෙලාවේ මේක අල්ලගෙන අරමුණේ තියෙන වෙලාව බල ඊට වැඩි ගැඹුරු අවස්ථාවක් තමයි කරදරත් අරමුණක් නැතුව හිත පවතිනවා අරමුණක් නැති වෙලාව. ඒක තමයි අපි ඔය එතන නින්දක්ද අඩ නින්දක්ද හීනයක්ද මොකද්ද කියලා කියන්නේ. ඉතින් මේ දෙකේ ලෑස්ති වෙලා දැන් දැකලා තියෙන එක ඉවර වෙන තැනනේ. ගැස්සිලා. පුළුවන් ද නින්ද පටන් ගන්න තැන අල්ලන්න. ඒක තමයි යෝගාවචරය චිත්‍රපටියේ කෙලවරින් අල්ලලා මුලට මුලට යනවා නින්ද යන්නේ හැමදාම පැටර්න් එකක් ඇතුළේ. අන්නේ පැටර්න් එකේ early signs අල්ලන්න ඕනේ. ඒක හටගන්න වෙනකොට පරිසරයක් හැදෙනවා හරීම මේ තීන මිද්ද කියන වචන දෙක පාවිච්චි කරන්නේ ඒක බොහොම ස්ලයිමි බොහොම කංජීලි බොහොම ඇකිලීගෙන යනවා තේරෙනවා එන්නේ ස්ටේජස් ටික early stages ටික දන්නවනම් ඒකෙන් තමයි ඔය නින්දට යන පාර නින්දට යන හැටි අවබෝධ කරගන්න පුළුවන්. ඒකට අපිට දෙන්නේ දැන් අවදි වෙන වෙලාව. අවදි වෙන වෙලාව කියන්නේ මට මේක දැන් ඊට පස්සේ නිතර නිතර වෙන්න පටන් ගන්නවා. අන්න වෙනකොට පටන් ගන්න දැන පොඩ්ඩක් අල්ලන්න අල්ලන තරමට එතන සතියට වැඩි අප්‍රමාදය ගැන කතා කරනවා. කරදරේ එන්නේ ඉස්සරලා කරදරේ එන හැටි. එතකොට එන හැටි දන්නව මැද දන්නේ අන්තිම දන්නවනම් අපි මේ කරදරේ කොටු කරා වෙනවා. දෙපැත්තෙන් කොටු කරායන. එතකොට ඔය කියන්නේ අපේ යටිහිතට බහින හැටි. උඩු හිතේ ක්‍රියාකාරකම් ඉඳලා ඒකේ යටිහිතට ටනල් එකක් කපන හැටි අපි ඉගෙන ගන්නවා. දැන් මේක අකරතැබ්බයක් විදිහට පේන්නේ. නමුත් මේක අපි කරතැබ්බයක් විදිහට කරගන්නේ. ඒක හට ගන්නා දැන බැලුවොත් ඒ හිතක් ඒ විදිහට ඇකිලෙන කංචීල් වෙන ස්ලයිමි තත්ත්වයට අනේක තීන මිද්දට අනේක ඔක්කොගෙම සමානයි. එහෙම කෙනාට ඕන කෙනෙකුගේ මනසක් අලදයි. ඒ වගේ tempat වේගෙන ඉන්න තැනට අපි බොහොම කම්මැලි නීරසයි ඒකාකාරී කියලා කියනවා. ඉතින් ඒකට ලෑස්තිලා ගියොත් <clears throat> ඕක ඉච්චරම කම්මැලි නෑ. ඒක ලොකු ඇඩ්වෙන්චර් එකක් වෙනවා. ඒක ලොකු භාවනාවේ ලොකු against the grain කාගෙන යෑමක් වෙනවා. ඒක නිසා මේ අසසතුන අරගෙන කරදර තියෙන වෙලාව හොඳට මතක තියාගන්න සතිය හොඳට බෙලබිලා තියෙන්නේ. ඊට වැඩිය මධ්‍යස්ථ අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය අරමුණේ ඉන්න. ඊටත් වැඩිය කාපට් එක යට එහෙම නැත්තම් යටිහිත පේන තැන තමයි අහුවෙන තැන තමයි ඔය නිින්ද ගියා කියන එක. ඒකේ අවසානේ දැන් අල්ලලා තියෙනවනේ. කැසිලා අවදි වෙන එක ඒකත් අකරදැබ්බයක් කියලා නේ කියන්නේ. මේකෙන් දැනගෙන බලන්න තව චිත්තක්ෂණකින් ආයෙත් යනවා මෙයා. අන්න යන පැත්ත ඉන්දර ඇතුල් වෙන පැත්ත අල්ලන්න උත්සාහ කරුවොත් භාවනා විදි අපි ඉන්නේ නිකන් හතුරා එනකන් දැන් අපිට ගහයි දැන් අපිට ගහයි කියලා බලන්නේ සල්දාදුවෙක් වාගේ එන දෙයට ලෑස්තිලා ඉනවා. ඒකට අපි කියනවා අප්‍රමාදය කියලා. ඒකට අපි කියනවා විජිලන්ස් කියලා. ඒකට කියනවා ඩිලිජන්ස් කියලා. අන්නේ පැත්ත අපේ ජීවිතය ඇරිලා නැහැ තාම. අපි ඒකට දොර අරින්න හදන්නේ අපේ ඇටහිතේ තියෙන ක්‍රියාකාරකයන් නිසා මේක මට පේනවා පාරක් හැදීගෙන එනවා. ඒකට දන්න භාෂාවෙන් මම කියන්නේ නිදින් අවදි වෙන චිත්තක්ෂණ දැකලා කලබල වෙන්න එපා. ඒක අකටතැබ්බයක් කියලා හිතන්නේ නැතුව මේ ගාවට සුවල්ප වේලාවකින් ආයෝකට වැටෙනවා. ඒක ඒ සාමාන්‍යයෙන් එන්නේ මේ වගේ සයිකල්ස් වල. වැටෙන වෙලාව මම අල්ලනවා කියලා බලන්න හිටියොත් අපි කවදාකවත් නොගිය විදිහ යටිහිත කියන එක එහෙම නැත්නම් මේ අනිද්‍රා මනස කියන එක අල්ලතයි. ඉතින් ඒක කාල් ජුන් කතා කරලා කිව්වා යටිහිතෙන් අපි ඔක්කොම එකයි කියලා. යටිහිතෝ කියන ගෑනු පිටිමේ සක්කුසස් පහත් වේද මොකක්වත් නැහැ. යටිහිතට යනකොට දන්නේ තු යන එක තමයි අපිට තියෙන පාඩුව. දැන් බුදුජානනාංශ අපිට සතිය කියලා දීලා තියෙනවා යටිහිතට ඵලයන් ටෝච් එකක් අරගෙන. පිටිබඳව පත්තු කරන ඵලයන්. යන හැටි බලපන්. ඔට්ටුයිද තේරුණා කියලා හිතනවා. මොකක්ද තේරෙන්නේ? මොකද්ද තේරෙන්නේ? සතිය වඩනකොට එන නිදිමත ගතිය හැරෙන එක කරදරයක් කියලා හිතන්නේ නැතුව ඒක තමයි මගේ ඊළඟ දොරටුව ඊළඟට ඊළඟ ස්ටේජ් එකට වෙන දොරටුව ඒක ඒක ගැන ලෑස්ති වෙලා ඒක බලාපොරොත්තුෙන් යන්න. එතකොට ඒක ඒකේ පටන් ගන්නම පෙනේවි. ඒක සූදානම් විදිහට සූදානම් ශරීරයෙන් ගියොත් ඒකට. ඔය ඒකට පින තියනවා කියලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. අනිත් දවසේ ලෑස්තිලා යන්න ඕනේ ආම්ස් ආයුධ ගන්නද්ද යන්න. ඒකට අපිට ওই කියන අවස්ථා කීපෙකදී අලුත්ම නොදන්න ශේෂයකට හිත යනවා. අන්න ඕනේ. ඉතින් ඒක තමයි මිනිස්සු මේ මිස්ටික්ස් කියාගෙන භූත දෝ කියාගෙන මවාගෙන කන්නේ ওই පැත්ත තමයි. ඔය කිසිම කෑමක් නැහැ මේකට බුදුරජාණන් වහන්සේ දවල් ලියන හැටි කියලා දීලා තියෙනවා. හැබැයි අර මූලික සුසුකම් තියෙන කෙනාට විතරයි එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ওই තියෙන සුසුකම් ටික හොඳට මාස්ටර් කරන්න. අනිත් දවසේ මේ මත්තට දෙනකොට මම නිදිමතට අවදි වෙනවා. නිදිමත පටන් ගන්න early signs අල්ලනවා කියලා පටන් ගන්න එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මූල කර්මස්ථානය වම දකුණ ඔසවනවා තවනවා අද දින සක්මන සඳහා තනකොළ බිමක් යොදා ගතිමි ආරම්භයේදී වම දකුණ ලෙස දෙපතුලේ දැනීම ගැන අවධානය යොමු කළෙමි තනකොළවල සීතල බවත් සිනිඳු බවත් හොඳින් දැනුනි පොළවේ ඇති තද බවත් උස් පහත් ගතියක් දැනුනි ටික වේලාවකින් ඔසවනවා, තබනවා යන බව දැනීම ගැන අවධානය යොමු විය. වරින් වර සිත අතීත මතකයන්ට ඇදී යන්නට වුවත් සුළු මොහොතකින්ම අරමුණ වෙත යලි පැමිණීමට හැකි විය. ටික වේලාවකින් ශරීරයේ අනිත් කොටස් නොදැනී දෙපා පමණක් නිතින්ම ඉදිරියට ඇදී යන්නක් මෙන් දැනුනි. මෙසේ ටික වේලාවක් සක්මන කළ පසු සිත විසිරුණු බැවින් සක්මන නවතා කුටියට පැමිණියෙමි. සිතේ ඇති වූ ශාන්ත භාවය තවම එසේමය. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ආරංචිය ගැන තව වාර්තාවක්. ඔව් මේකෙත් තියෙන එක වාක්‍යයක් ලියලා අර පිටගිය හිත නැවත අරමුණට පැමිණීම කියන වාර්තාව. නමුත් එකන ආයි උසාවියට කැඳෙන්නේ නැතත් අඩු ගානේ උනන්දු වෙන්න ඕනේ මොන සාක්කියෙන්ද මොන දේෙන්ද නැවත හිත අරමුණට ආවව දැනගත්තේ කියන කාරණාව ලියවිලා නැහැ. හිත හිත අරමුණට ආවයි කියලා කියනවා. නමුත් උසාවියට සාක්කි මදි. නැවත අරමුණට ආවයි කියලා දැනගත්තේ කොහොමද? ඒක වෙරිෆයි කරන්නේ කොහොමද කියන ටික ලියන්න දන්නවනම් මේ රචනෙට ඇයෙන ලකුණු ගණක් වැඩි වෙනවා. අපි හැමදාම කතා කරන භාෂාවේ කවදාකවත් අපි කතා කරන දෙයට වග වෙන්නේ නැහැ. කොහේ කියාගෙන යනවා. අහන කෙනාට වග වෙන්න ඕනේ මේක මම ආපහු ආවා මම දැනගත්තේ මෙන්න මේ ලකුණේ. කියලා ඒ පැමිණීම වෙරිෆයි කරන්න ඕනේ. වෙරිෆයි කරොත් ඒවා ටෙක්නිකල් රයිටින් කියලා කියනවා. සයන්ටිෆික් රයිටින් කියලා කියනවා. ලීගල්. එහෙනම් මං ආවා මං ගියා කිව්වට නිකන් කර කතා වල් ඒවත් කියන වල්පල් කියලා. ඒ නිසා මේකේ ලස්සන දෙතෙන් දෙකක් ගෙනත් තියෙනවා. එක වාක්‍යයක් ලිව්වනම් මෙන්න මේ සාක්කියේ මම දැනගත්තා මේ මං ආවේ අපව අරමුණට කියන කාරණාව අනිත් දවසේ ලියන්න අපි යනවා ඒ නිකම් පොදු මතක් කිරීමත් එක්කම අපි යනවා පරියංක භාවනා පිළිබඳ කතාවට දෙවන කොටස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රාස්වාසය අද දින පරයන්කයේ හිඳ මා මෙතන හිඳිමි කියා අරමුණු කරගෙන කය දෙස බොහෝ වේලාවක් බලා සිටිමි ආස්වාස ප්‍රාස්වාස අරමුණු වුණ විට ඒ දෙසම අවධානය යොමු කළෙමි ආස්වාසයට වඩා ප්‍රාස්වාසය දිග බවත් උණුසුම් බවත් දැනුනි කිහිප වරක්ම සිත අනාගත සැලසුම් හෝ අතීත මතක වෙත ඇදුනි. සුළු වේලාවකින්ම මූල කර්මස්ථානයට ඒමට හැකිවිය. පාදයේ වේදනාවක් නිසා දෙවරක් ඉරියව් වෙනස් කිරීමට සිදුවිය. සිත මදක් නොසන්සුන් නිසා දැස විවර කර මිනිත්තු 5කින් නැවත භාවනාවට පිවිසුනේමි. භාවනාවේ දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. සෙත්තරුවන් සරණයි. මේකෙත් සටහන් කරලා තියෙනවා පිටගියේ හිත නැවත ආනපහඬ ගත්තයි කියලා මොකෙන්ද වෙරිෆයි කරන්න කියන එක. මම නැවතත් මතු කරනවා. ඒක තිබුණා නම් මේ රචනෙට හරි අලංකාරයක්. හරියට ඇට සැකිල්ල වාගේ. අපි අපිට ගියේ බව කියනවා ආපහු ආපු බව මොකෙන්ද වෙරිෆයි කරන්න කියලා. ඒ වගේම ආස්වාද ප්‍රසආස කියන වචනේ මම හිතන හතර පොලක විතර සඳහන් කරලා තියෙනවා. ප්‍රාශ්වාස නෙමෙයි කිය වචනේ ප්‍රශ්වාස. ආස්වාස දිග වචනයක්. දීර්ඝ ආයනිර් ප්‍රශ්වාසය කියලා කියවෙන්න ඕනේ. සමහරට කියන එක්කනාගේ දත් ගලවලා එහෙම තියෙනවා නම් එයාටත් ප්‍රාශ්වාස කියනකොට ලියලා තියෙන ප්‍රාශ්වාස කියලාද ප්‍රශ්වාස කියලා. ඈ ඒක නිසා මේ බැනිල්ල යන්න ඕනේ කියූප එක නට නෙවෙයි මේ කියූප එක නට මොකද මේක රට එංගලන්තෙනේ ඒ නිසා හරි වචන ප්‍රසවාස ප්‍රාශ්වාස නෙවෙයි දෙකේම සටහන් කරලා තිනවා පිටගියේ හිත ආපහු ගත්තයි කියලා මම කරුණා කරලා ඉල්ලා හිටනවා අනිත් දවසේ ඒ බබට ඒ බබට වෙරිෆිකේෂන් එකක් ලකුණක් දෙන්නේ කියලා මම උදාසන නිදර්ශනයක් දුන්නොත් සමහරවල්ලාට නිදර්ශනෙ කොපි කරන්න ඉඩ තියෙන නිසා කියන්නත් මොකද වගේ මට. නමුත් ඒකෙන් තමයි දැනගන්නේ ඇත්තට සතිය පිහිට තියෙනවා කියලා. ඒ නිසා මම ඒ කෙනාටම විවෘත වරෙන්තුවක් නිකුත් කරනවා. අනිත් දවස් උසාවියට එනකොට ඒ කාරණාව ලියාගෙන එන්නේ කියලා. මම පිට ගියේ හිත නැවත ආපු බව දැනගත්තේ මොකෙන්ද? අන්න ඒක ලිව්වනම් අපි ඊට පස්සේ කතා කරනකොට ඕන කෙනෙකුට වග වෙයි. එහෙම නැත්නම් වග වෙන්න පුළුවන් ටික විතරයි අපි කතා කරන්නේ. කවුරු හරි හරස් ප්‍රශ්නයක් අහුව සපෙලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති දේවල් කියන්න එපා. ඒකට sannivedanaye විරසක වෙනවා. කමඨාන් සුද්ධ වෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පරයන්කයේ සිටින විට පරයන්කයේ වාඩි වීමෙන් පසු විනාඩි 10කින් පමණ අතපය තිබෙන බවක් නොදැනුණ අතර ඉතා සැහැල්ලු භාවයක් දැනුණා. ඉන් විනාඩි 15කට පමණ පසු බෙල්ලේ පිටිපසින් වේදනාවක් ඇති වුණා. හිස තව දුරටත් කෙලින් තබාගත් පසු එම වේදනාව නැති වුණා. ඉන් පසු පිටකොන්දේ වේදනාවක් ඇති වුණා. ඉන්පසු දැඩි ආයාසයක යෙදුනත් සිත එකඟ කර ගැනීමට අපහසු වුණා. ඊළඟට සක්මන් බාහිර. ඔය ඒකේ අර වගේ බාහිරින් එන කරදර ගැන සඳහන් කරලා තිනවා. ඉස්ලාම ආපු ප්‍රශ්නේ ඒ නැත්නම් ඒ ආදර්ශය යොමු කරන මේ ලියපෙකනකට ඒ වගේ වේදනාවක් එනකොට කොන්දේ අමාරුවක් හතේ අමාරුවක් එනකොට සාමාන්‍ය කමඨාන සුද්ධ වෙලා නැති කෙනාට ද්වේෂයක් එනවා මේ කරගෙන යන වැඩේට බාධා වුණා කියලා. කමඨාන සුද්ධ වෙච්ච කෙනෙකුට නම් ප්‍රශ්නයක් නැගිනවා මගේ අවධානය මගේ මේ අප්‍රමාදය මගේ සතිය වැඩියෙන්ම තියෙන වේදනාව ඇති වෙලාවද නැති වෙලාවද කියලා ඇහුවොත් අපිට කල්පනා කරලා බලලා උත්තර දෙන්න වෙනවා. එතකොට වේදනාව තියෙන වෙලාවේ සතිය වැඩි වෙලාවක් සමහරට. හැබැයි අපි අර द्वේෂය නිසා අපිට ඒක දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිද්දාසේ මේ වගේ වේදනාව එයි කියන බලාපොරොත්තුෙන් යන්න ඊට පස්සේ බලන්න මා හිතේ අවදිව හිතේ අවදිභාවය හිතේ උනන්දුව vigilance diligence awareness වැඩි වෙනවද අඩු වෙනවද කියලා. නිසා ඒකට ද්වේෂ කිරීම හරහා මේ හම්බ වෙන වාසිදායක අවස්ථා නැති වෙනවා. අපි ඒක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ අර කමඨාන සුද්ධ වෙලා නැහැ කියලා. ඒකයි යෝගාවචරයගේ අනික් එක්කනාගේ වෙනස. යෝගාවචරය හැම එන පැමිණි දුකක්ම පැමිණි හට දාගන්න. දාගෙන ඒක පරිේෂණ කරනවා. වේදනාවක් ඉබේ මතුවෙන එක මට සතිය වැඩි කරන එකක්ද අඩු කරන එකක්ද යම් දවසක වේදනාව දිහා බලන්න පටන් අරගත්තොත් එයා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පළවෙනි පාඩම තේරුම් ගන්නවා. අපි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ දුක එනකොට බය වෙලා. ඒකට මේ වැඩි වෙන්නේ නැහැ. මේකේ ලැබෙන ලාභය තමයි එතකොට එයාට මූල කර්මස්ථානේ විශාල මේ පිවිට් එකක් වෙනවා. එහෙම නැත්නම් උදව්වක් වෙනවා. ආනේ මේ මූල කර්මස්ථානේ වාසිය ලබා ගන්න පුළුවන්. ඒතකොට මූල කර්මස්ථානේ වැඩි වෙලා ඉන්න පුළුවන් යාට. මොකද දුක ආවට කරබල වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැමිණි දුක් පැන්දායි කියලා සිංහල වචනයක් හදාගෙන තියෙනවා. ඒක ගොඩාක් අදාළයි භාවනාවට. එන්චානි දවසේ යනකොට වේදනායන කර තරහ වෙන්න එපා දැනගෙන යන්න ඒකල්ල වේදනාවේ නැවත අරමුණට එනකොට මං අරමුණට ආවා කියලා දැනගත්තේ මොකෙන්ද කියලා බලන්න. මම මෙතන අරමුණ කියලා කියන්නේ මොකද්ද? නන්නත්තර වෙච්ච හිතක් නැවත නිවස බලා එන ගමන පුදුම ආදරෙන් බලාගන්න. බලාගෙන දැනගන්න කොහොමද ගෙදරටම ආවයි කියලා දැනගත්තේ. වෙරිෆයි කරන්න පුළුවන් ඒක. ඒකෙන් තමයි යල්ලන්න පුළුවන් වෙන්නේ මෙයා සතිය කියන එක දන්නවාද කියලා. ඒ නිසා මේ වෙනි වාර්තාවක් කරපුවාම අපිට පුළුවන් ඒක පිළිබඳව මත ප්‍රකාශ කරන සාකච්ඡාවක් ලක් කරන්න, දිනු කරන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසෙත් මේ වගේ භාවනා කරලා වේදනාවක් ආවම මේ ගැන වෛර නොකර වේදනාවේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ අංග ප්‍රත්‍යංග බලන්න. ඊට පස්සේ කොයි විලාකාරී වේදනාව තීදි Tamanට අර මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියන එක. අපි ඒකට කියන වේදනාව විනිවිද බලනවා කියලා. ආහාරහ බලනවා කියලා. එතකොට තේරෙනවා ඒ වේදනාදී මොනම කරදරයක් ආවත් ඊට විදිහේ සතිය බලවත්. ඕනම දෙයකට සතිය බහලන්න පුළුවන්. බහාපු ගමන් එන කරදරේ විනිවිදලා චිත්තක්ෂණයකට හෝ අරමුණට යන්න පුළුවන් මොකෙන්ද දන්නේ අරමුණට ගියයි කියලා. අන්නේ ටික කිව්වහම අපි හැටියට මූණට මූණලා කරන සටනක් එනවා කෙලස් එක්ක. අපි ළඟ ආයුධ තියෙනවා සතිය පැති තියෙනවා කෙලස් ඒක දාලා බලනවා කොයි එක දිනන්නේ කියලා. ඉතින් ෆයිට් කරපු හැම කෙනාම කියනවා හැම වෙලාවෙම මම සතිය දිනුම් කියලා. හැම වෙලාවෙම සතිය දෙන්න මොකද ඒ තරම් ඒක කිදා බහින මේ කාටියට කියනවා වතුරකට ගල් කැටයක් දැම්ම වගේ ගල් කැටි කිදා බහින පොරොප්ප කැල්ලක් දැම්ම නම් රබර් මේ රිජිෆෝම් කැල්ලක් දැම්ම නම් ඔහේ පොබ්ලින් උඩ පැන ඉනවා. සති නැති හිත වොබ්ලින් කියලා කියනවා. සතිමත් හිත දාපු තැනම ඕනෙම වතුරක් කාගෙන පහිනවා. අන්න එක දැකපුවාම අපි කරන භාවනාවේ වටිනාකම අපි කරන භාවනාවේ තියෙන නොවර්ධින ගතිය දැක්කන්න පුළුවන්. අන්න එකට සූදානම් වෙලා යන්න කියලා කියයි. ඒ ඒ වාර්තාවෙම දෙවැනි කොටස සක්මන් කරන විට සක්මන් කරන විට සිත එක අරමුණක තියා ගැනීමට ඊටා වෙහෙසක් තරන්න උනත් මෛත්‍රී භාවනාව වඩමින් සක්මන් කරන විට මෛත්‍රී භාවනාවේ සිත පිහිටගෙන සක්මන් කිරීම පහසු වුණා. දෙවනි වර සක්මන් කරන විට බුදුගුණ වඩමින් සක්මන් කර නිසා බුදුගුණ මානසිකාරයේ සිත පිහිටියා. ඔය තියාර පළවෙනි කොටසේ තියෙනවා මෛත්‍රී කරනකොට මෛත්‍රියෙන් ඉඳගෙන සක්මන්ට හිත දාන්න පහසුකමක් ලැබුණයි කියලා. ඒ නිසා මෛත්‍රී ලැබිච්ච මේ පහසුව සක්මන්ට හිත ගියයි කියන එක මොකෙන්ද වෙරිෆයි කරන්නේ? පහසු වුණා වැඩියෙන් හිටියා කියන්නේ මොකද්ද උදාහරණයක් වශයෙන් පීවර කීපයක් විතර වාස්තවිට පස්සේ සතියෙන් යන්න පුළුවන් වුණාද මොකද්ද මේ වෙච්ච පහසුව කියලා කියනවනම් හිතා ගන්න පුළුවන් ඒ පහසුව වැඩි ලැබෙන්නේ මෛත්‍රී භාවනාවෙන්ද බුද්ධානුස්සති භාවනාවෙන්ද කියලා අපිට සංසන්දනය කරන්න ඒ කොයි එක ගත්තත් කමක් නැහැ මේ මෛත්‍රී කියන එක උත්ප්‍රේරණය කරගන්න සමා වෙන්න සක්මණ කියන එක උත්ප්‍රේරණය කරගන්න මෛත්‍රී භාෂාවේ කමන්නේ. හැබැයි මේ දෙක තුනක් කරන කරනවට වැඩිය හොඳයි එකක් සීසන් කරගන්න. ඒ එකක් සීසන් කරගන්න අපි සංසන්දනය කරලා බලන්න ඕනේ මේ කොයි එකෙන්ද මේ සක්පටියේ සතියට වැඩි ආධාර කරන්නේ කියලා. ඒක ලියලා ඒක තියාගෙන ඉන්නවා. ඒව නිකන් බේතකට කසායකට ප්‍රතිවාප වගේ. එහෙම නැත්නම් මේ පොඩි උන්ට බත් කවුන්ට අපි පපඩම් කැල්ලක් දෙන්නේ. පත්කව ගන්න ඕනෑවට. අන්නේ වගේ මොනවා හරි මේ සක්මන සාර්ථක වෙන දේ කරන්න. හැබැයි ඒක ටිකක් ප්‍රමාණාත්මකව මේ විමසුන් නුවණින් කරන්න කෙනෙක් කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව අද දින පරයන්ක භාවනාවන් සියල්ලක්ම පාසා ශරීරයේ වේදනාවත් නිදිමත ගතියක් දැනිනි. පට්ටල වී වාඩි වී සුළු මොහොතක් ඔහේ බලා සිටිනා විට පිම්බීම හැකිලිම ප්‍රකට වෙයි. පියදෙස බලා සිටින විට තප්පර කීපයකින්ම හිත වෙනත් සිතුවිලි ලුහු බැඳ යයි. ඊළඟ මොහොතේ නිදිබර ගතියක්ද දැනී ඉන් අනතුරුව කකුල් බිම වදින තැන්වල වේදනාවක් දැනිනි. මේ පිළිබඳව හිතේ අසතුටක් ඇතිවීම වැළැක්වීම සඳහා නැවතත් ඉරියව්ව වෙනස් කර උත්සාහ කර හුස්ම රැලි කිහිපයක් බලාගත හැකි විය. මෙම తත්වය නිසා සක්මන් භාවනාවට වැඩියෙන් කාලය යොමු කෙරුවෙමි. සක්මන් භාවනාවේදී ගල් සහිත පොළවේ ඇවිදින විට විලුඹ පෙදෙසේ වේදනාව ඊතා සුළු වශයෙන්ුත් අනෙක් ප්‍රදේශවලට වේදනාව තීව්‍රවත් දැනිනි. වමහා දකුණ වශයෙන් කකුල බිම තබන විට ගල් කැබලි කකුල පසාරු කරගෙන යන්නට මෙන් සිවුම්ව නමුත් තද වේදනාවක් දැනුනි. කකුල ඔසවන විට සැහැල්ලුවක් දැනිනි. නමුත් ඒ සැහැල්ලුව විඳිය හැක්කේ ඊට පෙර පෙරාතුව වේදනාවෙන් පෙළුණු නිසා බව වැටහිනි. වේදනාවත් සැහැල්ලුවත් අතර ගල් පොළවේ සක්මන ප්‍රිය කළෙමි. වම් පාදයට වඩා ශක්තියකින් දකුණු පාදයේ මාගේ ශරීරය ඉදිරියට ගෙන යන බව වටහා ගනිමි. මෙසේ වටහා ගතිමි. මෙසේ ප්‍රය භාගයක් පමණ සක්මන් කර කොරිඩෝව දිගේ ඇවිදින විට එම ගල්වල සිසිලස යටිපතුල් වලට ප්‍රකට වී දැනුනි. එය දැනි දැනි විනාඩි කිහිපයක් ඇවිද ඇවිත් පරයන්කයේ වාඩි වූයෙමි. පරයන්කයේදී මෙන්ම සක්මනේදීද සිත අතීතය හා වර්තමානයට නිතර නිතර දුව යයි. මෙවිට තප්පර ගලනකින්ම එය වැටහි නැවතත් මූල කර්මස්ථානයට සිත පිහිටුවමින් ඉදිරියට වඩාගෙන යෑම සුදුසුද නැත්නම් එන සිතුවිලි දෙස ඔහේ බලා සිටිය යුතුයද ඔබ වහන්සේට මේ අත්බවයේම නිවන් සුව පතමි. ත්වන් සරණයි. රචනයේ මුල් කොටා ගොඩක් කන්දස් කිරියාවක් විදියට චෝදනාලයිසක් විදියට යනවා. නමුත් අවසානට යනකොට යම් ප්‍රමාණයකට සක්මට අදාළ තොරතුරු කොට දාගෙන තියෙනවා. මතු කරලා තියෙනවා, ලියලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මැනික් කරන්න ගියාම හම්බින හම්බින හැම එකම මැනික් නෙවෙයි. ගොඩාක් වල් ගල් අතාලත කාල තමයි මැනික තෝරන්නේ. හැබැයි විස්තර දෙන්න ඕනේ මැනික ගැන විතරයි. හම්බෙච්ච ගල් ගණන් ගැන විස්තර කරන්න පටන් අරගත්තොත්, ගෙවුඩ ගැන කතා කරන්න ගත්තොත්, හම්බෙච්ච මැනික් ගැන ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා රචනෙට ඇතුල්කරන සක්මන්ට අදාළ ටික විතරක්. අනිත්‍යව ගැන වැඩි විස්තර කරන්න යන්න එපා නම් කරන එක විතරයි කරන්නේ. විස්තර කරනවා කියලා කියන්නේ ඒවට ආරාධනා කරනවා කියන එක. ඒක නම් කරලා පැත්තකට දානවා කියලා කියන්නේ අපි ඒව අයින් කරලා සක්මන සම්බන්ධ තියෙන විස්තර වැඩි කරන එක. ඒ නිසා අපි දවස් පුරා කතා කරන ගොඩාක් දේවල් වල කියන්න ඕනේ අන්තර්ගතය නෙවෙයි අපි හලකන්නේ අපි ওই වල්පල් කතා කරනවා. ඒකට අන්තර්ගතේ වටිනාකමක් පයි. එනවා කතා කරනවා නම් අන්තර්ගතයේ විතරක් කතා කරන්න බෑ. මුලට බැදට හඳුන්වා දීමක් සහ කන්ක්ලූෂන් එකක් දාන්න ඒව පුළුවන් තරම් අඩු කරන්න. ඒ නිසා මේ රචනයේ දීලා තියෙන සක්මන කෙරෙන වෙලාවේදී ලොකු ගලක් හැම් වෙලා පෑගිලා කකුල උසනකොට පෑගිච්ච තරමට පුස්සන එකේ පහසුව වැඩි කියන තොරතුරු ඉතාමත්ම හොඳයි. ඒකට හේතුව පෑගෙන වෙලාවේදී අපේ සූදානම් ශරීරේ අවදි භාවය වැඩි වෙනවා. අවදි භාවය වැඩි වුණාට පස්සේ ලෝකේ ඕනම දෙයක් සුඛයි. ඕනම දෙයක් සූදානම් ශරීරයකට ප්‍රශ්නයක් නැහැ. ඒ සූදානම් ශරීරය එන්නේ දුකේ. සූදානම් ශරීරය එන්නේ පිළීමේ. සූදානම් ශරීරය එන්නේ වදේකේ. ඉතින් ඒ නිසා රජේ කැමති මිනිස්සු නිතර පෙළෙනවා දකින්න. මොකද එතකොට කන්ට්‍රෝල් කරලා තියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දුක එනකොට අපි දැනගන්න ඕනේ කන්දක් නැගී තන පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලම කියලා දුකේ එහා පැත්තේ සැපක් තියෙනවා. ඒ සැපට අවදියෙන් ගියේ නැත්නම් ඒක දැක ගන්නත් බෑ වාර්තා කරන්නත් බෑ. ඉතින් ඒ නිසා හොඳට දැනගන්න ඕනේ ඥා මේ සාසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනාවේ විශාල විපස්සනා ඥානයක් හම්බෙන්නේ ඉස්සෙල්ලා තද්ද බල දුකක් එනවා. මේක විනිවිදින්න බැරි වෙයි කියලා හිතෙන තරමේ. අතහැරියොත් දුක පිළිබඳ අවබෝධයක් නැති වෙනවා ලැබෙන තියෙන ඥානයක් නැති වෙනවා. නේද මම මෙච්චර විඳපේකේ දැන් මේකෙදි පාවා දෙන්න බෑ කියලා කාගෙන ගියොත් මේ විශාල දුක එහා පැත්තේ විශාල සැපක් තියෙනවා. ඒ සැප කියලා අදහස් කරන්නේ විපස්සනා ඥාන. ඉතින් ඒක නිසා අපි දවසින් දවස කරන්නේ මේ එන පැමිණ පැමිණෙන දුකට ඉමුනයිස් කරන එකයි. සූදානම් වෙන එකයි. ඒකෙන් අපි කැටලයිස් වෙන එකයි. ඊට පස්සේ එන චිත්තක්ෂණයට අපි ලෑස්ති වෙනවා. ලෑස්ති චාංග විශාල සාන්තියක්. නමුත් අර දුක ඉවර වෙනකම්ම හිටියේ නැත්තම් නැත්තම් දුකේ හැමාරයට සූදානම් වෙලා ගියේ නැත්තම් අපි දකින්නේ දුකේ නරක පැත්ත විතරයි. දුක් පැත්ත විතරයි, පැංගිරි පැත්ත විතරයි, ඇඹුල් පැත්ත විතරයි. ඒක ඒව තමයි ශෝකාන්ත චිත්‍රපටි කියලා කියන්නේ. ඒක තමයි ශෝකාන්ත නවකතා කියන්නේ. ලෝකෙට නවකතානේ බැදී අර ශෝකාන්ත මිනිස්සු හරි දුකට කැමතියි. සුඛාන්ත නවකතා සහ සුඛාන්ත චිත්‍රපටි හරි අඩුයි. මොකද ඒකෙන් කිසි කික්කයක් එන්නේ නැහැ. මිනිස්සු හරි කැමති ටෝචරින් වලට. ඒක මිනිස්සු හිතේ තියෙන සෑඩිස්ටික් ඇන් මැසචිසට් කියන මානසිකත්ව දෙකක් තියෙනවා. Tamanට වද දී ගන්න හරි ආසයි මිනිස්සු. ආගමික වැදදී ඒකට කියනවා අත්ති කිලමතාන් යෝගී කියලා. කාම ලෝකයට ගියත් ඒක තියෙනවා. කොටු ගහක් මිනිස්සු පිහින් තමන්ගේ අත කපාගෙන ලේ දිහා බලන ඉන්නවා. නැත්නම් කාට හරි ගහලා සන්තෝෂ වෙනවා. ඉතින් ඊව දෙකම මේ පුද්ගල දෝෂ නෙවෙයි චෛතසික දෝෂ. හැබැයි ඒකේ හොඳ පැත්තක් තියෙනවා. ඒක හරියටම දන්නවනම් මේ වෙන කෙනෙක් ඒක පන්දිසාංශයේ උපමාන දෙකක් දෙනවා. ඒ වගේ හිත උනන්දු කරනකොට හිත අවදි කරනකොට මත්තට හෝ අනුන්ට කරදර වෙන එක්ස්පෙරිමන්ට් කරන්න එපා කියනවා. තව කෙනෙක් සබ්ජෙක්ට් එකට අරගෙන ගහලා බැනලා එයාගෙන් සතුටුම කරන්න යන්න එපා. එහෙම නැත්නම් මත්තට හානි වෙන දේවල් කරන්න එපා. නමුත් හැම දුකකම අන්තිමටම යනකම් අවදියෙන් යන්න එයා පැත්තේ ලොකු සාන්තියක් තියෙනවා. ඉතින් පු탁 ජනෙක් කවදාකවත් ඒ සාන්තිය විඳින්නේ නැහැ. එයා දුක අන්තිම වෙන්නේ ඉස්සෙල්ලා වෙන තැනකට හැරෙනවා. හැමදාම දුකේම හැපි හැපියක්. ඒ පොඩ්ඩක් වෙලා හිටියානම් ඉතිකට අර විමල තකර කියලා නෝනා කෙනෙක් පහල වුණා කිසිමුතිට පස්සේ එයා මේක විස්තර කරනවා අමු ඔබ කන්නේ කියලා. ඉදෙනකන් ඉන්නේ නැහැ. තව දවසක් හිටියනක ඉදෙනවා. ඒකට පැණි රහයි. ඉන්න බෑ. අපි අර හමුවම කාලා කියන මේක හරි නෑ, දත් හරි නෑ, රත්ති වැටුණා, අඹ හරි නෑ. අප කියන්නේ සෞතු జాතියක් කියලා. ඌට තව දවසක් ඉන්න බැරිකම තියෙනවා. ඒක ඉදෙනකන් හිටපන්. ඉතින් අපේ මුළු පෘථග්ජන ජීවිතේම අමුමම කෑමක් තියෙනවා. අවදිවත්ත්වයේ එක්කන ඔක පොඩ්ඩක් වෙලා හිතපසක ඉදෙනවා. ඉදෙන පස්සේ ඔය පැංගිරි ඇඹුල් රස පැණි රසක් වෙනවා. එතකොට යාඹේ ගැන ලියන්නේ 아무තු තාලයකට. කේකි දීදෙන් ඉස්සලා කාපු එක ලෙල්ලත් එක්ක කෑවයි කියලා හිතන්නකො කොමුණා ගියාවිද. ඉතින් ලෙල්ල අයින් කරලා කන මිනිහ මොනවා ලියයිද? ඉතින් අන්නේ දෙකේ පොඩි වෙනසට අපි කියන ඉවසනවායි කියලා. ඒ ඉවසිල්ල මිලි සෙකන්ඩ් වලින් විදිද්දව. පැය ගණන් වලින් වෙන්නේ වේදනාව කාට පස්සේ හේමම කලබල වෙන්නේ නැතුව බලන් හිටියොත් බරපතල වේදනාවක් නෙවෙයි සාමාන්‍ය වේදනකට වැඩි වේදනාවක් ඇවිල්ලා බලන් හිටියොත් එහා පැත්තේ පුදුමාකාර මිහිරියාවක් තියෙනවා වේදනාව කොච්චර සැරද ඒ තරමට වේදනාවක් සපක් තියෙනවා ඒතකොට පටිඝානුසේ තිබුණ හිත පටිගේ අයින් වෙච්ච ගමන් ප්‍රඥාට දේවල් පිළිබඳව තියෙන ද්වේෂ හිත ද්වේෂ අයින් කරපු ගමන් ඒක ඥානයක් වඩටපත් වෙනවා. ඒ නිසා මේ ද්වේෂේ ඥානයක් වඩටපත් කරගැනීමේ කලාව දන්නේ කෙනාට කියනවා ඉදිච්චම කණ කෙනෙක් කියලා. ද්වේෂය මට්ටමේම කකා අයව ගැන කතා කරන එකට කියනවා අමුඹ කන කෙනෙක් කියලා. එයාට තා පොඩ්ඩක් ඉඳලා මේක ඉදෙන්න පම ඉදෙන්න තක්කු මුක්ක වැඩි. ඉතින් එතනද මොකද්ද කමඨාන් සුද්ධ කිරීමේ කාර්යභාරය? මුරුම් බාධාවෙන් තනි වාක්‍යයෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. මේ දේවල් වලට කචුකුචු ගහන්න එපා, චෝදනා පත්‍ර ලියන්න එපා. උඹේ දෝෂේ තියෙන ඔබ කලබල වෙච්ච නිසා වලිග අපාන සිදෙනවා කියන්නේ ඔක හපන්න එපා. පොඩ හිටපන් වලිග තියාගෙන. එතකොට සුන්දරයි. ඇයි ඒක ඒක ලස්සන වාක්‍ය තුනකින් මේක ලියවිලා තියෙනවා. අන්න ඒ පැත්ත තවත් ඒකට හේතුව මම දෙන්නේ දර්ශන ඒකට සූදානම් වෙනවා. අවදි භාවයක් ඇති වෙලා තියෙනවා. මේ අවදි භාවය ඇති වෙච්ච පළවෙනිම අවදි වෙච්ච කෙනාට අවදි භාවයට අපි කියන්නේ පිබිදීම කියලා, ප්‍රබුද්ධ කියලා. ප්‍රබුද්ධ වෙච්ච පළවෙනි එක තමයි බුද්ධ කියන්නේ. අපිට තෝණ විලාක බුද්ධ වෙන්න පුළුවන්. මෙවට චෝදනා කරන වෙනකොට අවදි වෙයි. අවදිච්ච ගාම් පේනවා ලස්සන පැත්තක් තියෙනවා වේදනාව එහා පැත්ත හැබැයි එතනයි වේදනාවට හිත පිට ගිහිල්ලා නැවත අරමුණට එන කතාවයි සාකච්ඡාවයි ඒ දෙකම හරීම මේ සජීවී වාර්තාකරණයක් තියෙනවා. ඒ වාර්තාකරණේ කො බොහොම අමාරු පෘථජනයන්ගේ කතාවේ දකින්න. ඒගොල්ලෝ කවදාවත් ලියෙන්ද කියන්නේ වග වෙන්නේ නැහැ. කමටහන් සුද්ධ කරනකොට හරියටම ඇනේට ගහලා කියනවා මෙන්න මෙතන පොඩ්ඩක් විස්තර කරන්න. ඊට පස්සේ ඕක විතරක් ලියන්න අනිත් ඒවා ලියන්න එපා. අනිත් ඔක්කොම රචන ලකුණු කැපෙනවා. මේකේ එසෙන්ස් එක, මේක සැප් එක, මේක ඕජාව කියලා කියනවා. ඉතින් මේක ඕජාවට කිට්ටු කරලා තියෙනවා. අනිත් දවසේ ඒක වැඩි අවධානයක් දීලා හොඳ පැත්ත විතරක් ලියන්න. අර වගේ විශේෂිත පද නැවත අරමුණ කරා එන විස්තරය මිලි සෙකන්ඩ්ස් වලට දාලා කරන්න නැත්නම් thin slicing of time කියලා පුළුවන් තරම් විස්තර සහිතව ලියන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව උදෑසන. සක්මන් භාවනාවේදී පියවර කීපයක් සිහිය පවත්වා ගත හැකි විය. වම් පාදයේ තනකොළ වදින විට දැනෙන දැනීම දකුණු පාදයට හාත්පසින්ම වෙනස් විය. එනම් වම් පාදයේ තබන විට පළමුව තනකොළ වල උඩ දලු සියුම් ලෙස කකුලට දැනී ක්‍රමයෙන් තදවන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. දකුණු පාදයේ තබන විට වැඩිපුර දැනුනේ තද ස්වභාවයයි. නමුත් දකුණු පාදයේ තබන විට ශරීරයට විශාල ශක්තියක් දෙමින් වැඩි සහයක් දක්වන අයුරු දැනිනි. මෙසේ පියවර පහක් පමණ තබන විට සිත નિરાයාසයෙන්ම අතීතයටත් අනාගතයටත් විසිර යයි. එයද සුළු වේලාවකින් අවබෝධ කරගත හැකිය. ඉන්පසු නැවත සිත මූල කර්මස්ථානයට රැගෙන එමි. මේ ආකාරයෙන් සිහිය පිහිටවීමත් විසිරීමත් තරඟ කරමින් Tamanගේ වාරය ගන්නා දෙසද බලා සිටියෙමි. මේ ලෙස අකණ්ඩව කරගෙන යෑම උචිත දෙයි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් අති උත්තරීතර නිවන් සුවත් පතමි. ඔව් මේක අපි අර මුලින් කියන්න උත්සාහ කරපු එක ගත්තොත් හිත පිට යන හැම වෙලාවෙම හිත ආපහු එනවා. ඉතින් හිත පිට යන එක ගැන අපි චෝදනා පත්‍ර ලිව්වට කවදාකවත් පිට ගිය හිතක් ආපහු එන එක ගැන ලියන්න දන්නෙත් නෑ. ඒක පොසිටිව් කියලා දන්නෙත් නෑ. ඒක නිකම්ම නිකන් හම්බෙච්ච ලාභයක් කියලා දන්නෙත් නෑ. ඉතින් ඒ නිසා කමඨාන් කරන වාර්තා කරන ඉදි කියනවා පිට යන්නේ ගැන ලීවට කමන්නේ නැහැ. ඒක චෝදනාපත්‍යක් විදිහට ලියන්න එපා. පිට ගියේ හිත ආපහු එන්නම එපාය. අන්නේ එන පාර පොඩ්ඩක් ගැන හොයන්න කියලා. මේක පේනවා ඒක ටක් ටක් ටක් ටක් ගාලා සිද්ධ වෙනවා කියලා. එතකොට ඒකේ තියෙනවා තවත් වැදගත් දතිත්වයක්. හිත පිට යන්නේත් මගේ චේතනාවට නෙමෙයි, ආපහු එන්නේත් මගේ චේතනාවට නෙමෙයි. ඔබ දැනගත්ත දවසේ තේරෙනවා කාගේ න්‍යාය පත්‍රයකටද මේ හිත පිට යන්නේ කාගේ න්‍යාය පත්‍රය අපව වෙන්නේ කියලා බැලුවොත් ඒක කිසිම පාලන ශක්තියක් අපිට නැහැ. ඒ උදේදී අපි හිතන අපි දරුවන්ට කියලා දෙන්න පුළුවන්, දරුවා හදන්න පුළුවන්, දරුවන්ට උපදෙස් දෙන්න පුළුවන් කියලා හෙළුවෙන් ඉන්නේ. හෙළුවෙන් නෙවෙයි හෙළුවෙන්. දරුවන්ට මේක තේරෙනවා දෙමව්පියෝ පෙරල් කෙලින් පිස්සු. මොකද උන් භාවනා කරන්නේ නැතුවට තේරෙනවනේ. ඒ නිසා අපි දැනගෙන කිව්වොත් දරුවෙකුට හිත පිට යනවා. ඒක උඹ වුණාට නෙමෙයි වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ආපහු එන පාර බලාගෙන ඉන්න කියලා. එන පාරත් පාලනයක් කරද නෙමෙයි සිද්ධ වෙන්නේ. එන පාර බලන්න එතකොට ලෝකේ තියෙන ලොකුම සාහිත්‍යයට යනවා. පුතඥය ආර්යයන් වහන්සේ නමක් වාටපත් වෙනවා. මේ ලෝකේ ඔළුවෙන් හිටගෙන බැලුවා වගේ පේනවා. මේ මේ ලස්සන පරිසරයක් තියෙනවා නේ. කකුල් දෙක අතෙන් බලන්න මේක දිහා. බුද්ධුම ලස්සනයි. අර පාලමුඩට ගිහිල්ලා. එහෙම බලලා අනිත් පැත්තල කකුල් දෙකක් තින් බලන්න සම්පූර්ණ ආටිස්ටික්. උත්තරම කලාකාරයෙක් මට කිව්වා මම කිව්වා ලස්සන බලන්නකො සිරිපාද පේනවා නිල්ලෙන් බහිනකොට කියලා. පොඩ්ඩක්ම නතර වෙන්න. හැල්ල කකුල් දෙක අතෙන් බලන්න කිව්වා සිරිපාද දිහා. හරිද අබෞද්ධෙක් සිරිපාද දිහා බලනවා වගේ පේනවා. එචා අපි මෙතෙක් බලලා තියෙන්නේ පිට යන පැත්ත විතරයි. බුදුහාමුදුරගෙන පොඩ්ඩක් අනිත් පැත්ත හැරලා ආපහු පිට ගියොත් එනවාමයි. කාටවත් අත උස්සන්න බෑනේ. එහෙමනම් අපි පිටින් ඉඳපයි දැන්වත් කොහෙද ගිය තැනක් නෑ. යාපහුව එනවා. එන එක බලන්න පුරුදු වෙච්ච දවසේ තේරෙනවා manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඔන්න ඕක. එන එක <laughs> මට ඕන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. මොකද ඉතින් කියනවා මට ඕනකට වෙන්නේ කියලා ඒක නිකන් බුදු අතිශෝක්තිය. එහෙම කිව්වහරි දොස් කියන්න බෑ. එනේ පාර කියන්න පටන් අරගත්තොත්, එන පාර හොයන්න පටන් ගත්තොත්, එන පාර ගැන හොඳට විස්තර හොයන්න පටන් ගත්තොත් පේනවා නිවනත් අපේ මල්ලේ තියෙනවා, සංසාරෙත් අපේ මල්ලේ තියෙනවා. අපි කොයි එකද තෝරන්නේ කියලා. අපි තෝරන්නේ පිට යන්නේ පිළිබඳ චෝදනා පත්‍රය විතරයි. අප වෙන එක ගැන ඒක it's an endowment it's a gift ඕක ගැන පොඩ හොයන්න පටන් අරගත්තොත් බෞද්ධයා බෞද්ධයා පොඩි ළමයා ලොකු ළමයා ගෑනු ළමයා පිළිබඳව කිසි වෙනසක් නැහැ ඒ එන එක ගැන හොයලා හොයන එක වහලා තමයි මාර්යා ගේම ගහන්නේ මුදලන්ට පිටිපස්සෙලා හොරෙන් කියනවා හරි හරි එයා පිට යවන එක ඇත්ත මාර්යා හිත පිට යනවා කපව එන එක විතරක් බලපන් මාර්යාට කියන්න එපා පිට ගියකට කනගාටු වෙනවා කියලා ඔයාලට එයාට කියන්න ඕන තරම් පිරියවන්නේ කියලා. ඉන්නේ මේක බලන්න. ඒක බලන ස්වරූපයෙන්, ඒක ලියන ස්වරූපයෙන් භාවනාව කෙරුවා නම් කමඨාන සුද්ධ වුණා නම් ඉතින් කියලා දෙන්න හිතනවා කහටදී මහා ශාලාවකට ගිහිල්ලා ඔක්කොටම ගැන මේ තොපි සේරම පිස්සු. මේ පිට යනවා ගැන කල්පනා කරනවා කවුද යකෝ ඔකට උත්තර දෙන්න තියෙන මේ ප්‍රශ්න මිනිහටත් ඔය තරම්ම පිස්සු. ඔය ඔක්කොම ආපහු වෙනවා. දන්නේ නැත්තම් sorry. එච්චරයි කියන්න තියෙන්නේ. ඒක දැනුම් දෙන්න බුදු කෙනෙක් ඇවිල්ලා ඉනවා. පිට යන හැම වෙලාවෙම ආපහු එනවා. ඒ ගැන ඒ ගැන පොඩියට සලකන්න එපා. ඒක යන්නේක් ගැන කාලයක් පැත්තකට දාලා එන්නේක් ගැන විතරක්. you are always on the way back home කියලා zen කියමනක් තියෙනවා. අපි නන්නත්තර වෙන හා වේගයෙන් ආපහු ගෙදර එනවා. always on the way back home. අන්න ගැන විතරක් කතා කරොත් පේනවා ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද? ධර්ම ධර්මී කියන්නේ මොකද්ද? ඒ කියන්නේ විතරක් ස්පෙෂලායිස් කරන මිනිස්සු අල්ලන්නේ එච්චර අමාරු නෑ. ලක්ෂයක් ඉන්නවා මිනිස්සු මගේ මගේ අවධානය ගන්න බලන්නකෝ මට වෙච්ච දේ අරක වුණා මේක වුණා කියලා ඉන්න චෝදනා පත්‍ර හදා හදා චරිචුරු ගගා පත්‍රේ බලන්න ඔච්චරයි තියෙන්නේ ටෙලිවිෂනේ බලන්න ඔච්චරයි තියෙන්නේ ටෙලිසාම කියන්නේ ඔච්චරයි කට කතා කියන්නේ ඔච්චරයි SMS කියන්නේ ඔච්චරයි ටෙලිෆෝන් කියන්නේ ඔච්චරයි කන බින්දවා ඒගොල්ලෝ කිව්වොත් හරියක්. ඔය ඉතින් එහෙනම් ඔබ උච්චරම් පිට යන පිට ඉන්න බෑ. පිට නෑනේ ඔබ දෙන්න පුළුවන්. එනේ ගැන පොඩ්ඩ පිස්සු කතා කරනවාද මේ පටාචාරාවට ළමයි නැති වෙච්චලා එනේ ගැන බලන්න බැරිද කියලා. පුදුනන්දි පටාචාරාවට පස්සේ මොකද්ද කිව්වේ? සංගේ සීයේ ලෝකම් කිව්වා. එළෙව්වා. රෙදි නැතුව. රෙදි නැතුව මේ පන්සිල් අරගෙන කමටහන් වඩලා මේ වගේ එලා රිට්‍රීට් කරලා හිටියේ නෑ පටාචාරය වෙනකොට. පුළුවන්. ඉතින් අන්නේ හැකියාව හැම කෙනා ගාම තියෙන තුන් කෙනෙක් අදහන්නේ නැහැ. ඒකට කතා කරුවොත් මේ ඔක්කොටම වැඩි එක අල්ලනවා පොඩි ළමයා. පොඩි ළමයට කිව්වොත් එහෙම මෙන්න මෙහෙම පුතා දෙල්ලමත් තියෙනවා අපි සතිපස්සල ගේම්ස් වගේක් තියෙනවා. ඒ ගේම්ස් දාලා කියනවා පිට යන්න අරින්ද කොහොමද නොමිලිනේ හම්බෙන්නේ පිට ගිහිල්ලා ආපහු එන එක පොඩ්ඩක් report කරන්න පිට යන තරමටම ආපහු එනවා ඒ ගැන කතා කරන ළමයා ඉබේම you must try to find a reason to be glad under any circumstances මොන මිස්හැප් එකෙත් ග්ලැඩ්නස් එකට රීසන් එකක් තියෙනවා. ඒක ලිව්ව ඇමරිකාවේ ඔය එලිනෝ පෝට කියන එක මේ පොලියන්න පොතේ ඒක ෆිල්ම් එකක් තියෙනවා පොතක් තියෙනවා ඕන්න මට දෙතැයි පිටපතක් දෙකක් මම ගෙනාවා පොත් මේ ඉතින් එනකොට මොකද ඕගොල්ලෝ පොඩි ළමයි කරන්න ඕන ඕගොල්ලෝ හොලියනගෙන අවුරුදු 7 ගෑන් ළමෙක් you must try to find a reason to be glad under any circumstance. So හිත පිට ගියා නම් හරි. ඔය එන පාර දිහා බලන්න. අපි පරිජෝ ගහනවා කියන එක අහලා තියෙනවා. ඒක පරිජේ පුරුදු කරලා ඌ ගහනවා. ගැහුවට පස්සේ ඌ පරි ගෑණිය කන ගන්න ආපහු ගෙදර එනවා. ඒක තියාන පරිජේ ආයෙත් ගන්නවා. ඒකල අර ගෑන්සොත විකුණනවා මාසට. ඉතින් පරිජෝ ගහනවා. ආලා නැහැ. මේකෙත් තියෙන්නේ උඹ පිට යනකට ගහනවා ගහනකොට ආපහු එනකොට ඒකේ වාසිය ගන්න. ඉතින් ඒ බුද්ධ ආගමේ ඔය ත්‍රිපිටකය ඔව්ව තියනයි කියලා මං හිතන්නේ ඔයගොල්ලෝ පිළිගනී කියලා. ඔයගොල්ලෝ ත්‍රිපිටකේ හිතන්නේ මේ පාලි දැනුමයි ව්‍යාකරණ යරි මේ තියෙන්නේ පොඩි පුංචි ටැක්ටික් එකක් දුහස කියලා දීලා දැන් පොඩි ට්‍රික් එකක්. ඒක තමයි ඔග්ගාක් වචන වලින් කියන්නේ. මේකේ ලියලා තියෙන විදිහට පිට යන ඒවා ගැන කතා කරන්න එපා. මේ ලියලා තියෙන පිට යන සහ ඇතුළට එන එක බොහොම සීක්‍රෙන් වෙනස් වෙනවා. අන්නේ වාක්‍ය කියවන්න අපවතරේ. ඒක තැනක තියෙනවා මේ ඒක යන වේගයේ. බුදුන්සේ සඳහන් කරනකොට උපමාවක්වත් දෙන්න බෑ කියලා. මේකේ පිට යන එක විතරයි අපට පේන්නේ. මෙසේ පියවර පහක් පමණ තබන විට සිත નિરાයාසයෙන්ම අතීතයටත් අනාගතයටත් විසිර යයි. එයද සුළු වේලාවකින් අවබෝධ කරගත හැක. ඉන්පසු නැවත සිත මූල කර්මස්ථානයට රැගෙන එමි. නෑ නෑ පිට යන එකයි අරමුණට එන එකයි ඕම සුළු වේලාවකින් සිද්ධ. ඒ කියන්නේ ඒක වේගය කියන්න බැරි තරම්. එච්චරම යහුසුළුයි හිත පිට යන වේගෙ පිට යන්නේත් පැදුරටත් නොකියව. ආපහු බලාගෙන හිටියත් අප එන්නේත් ඒ වගේමයි. ඒකට කියනවා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දාලා පුළුවන් තරම් මිනිසක මිලිසෙකන්ඩ් වලට කඩන්න. කඩලා බලන්න පිට ගියේ කහපෝ එන පාර එක්සැක්ට්ලි එකම මෙතඩ් එකට යන. උදාහරණයක් ස්ටේජස් හතරකින් විස්තර කරනවා. රිචඩ් ඩේවිඩ්සන් මිනිස්සු දාලා MRI ස්කෑන් එකට ෆන්ක්ෂනල් MRI එකේ ස්ටේජස් දෙකක් අල්ලලා තියෙනවා දැන්. ඒ ගැන ලියන පුදුම තාලෙට මට හිතෙනවා මේ මාසේ වැරදිලා වත්තර බුදුරජාණන් ශ්‍රී කියපු පියවර හතර දැනගෙන හිටියානම් ඌකට තව එකක් දාලා බුදුහාමුදුරට තුඩින් යනවා. ඒ තමයි සාමාන්‍ය කරන ඕනේ නියුරොලොජිකල් එක්ස්පෙරිමන්ට් එකක් ගන්න ඕනේ සයිකොලොජිකල් තියරිස් එකක් ගන්න ඕන ක්වොන්ටම් ෆිසික්ස් අලුත් හොයගැනීමක් බලන්න බුදුහාමුදුරුවෝ හොයපු එකක් තමයි අන්තිමට පරිශ්‍රණය මා විශාල එකක්. ඒකෙන් හත පහක දෙයක් නැහැ. නිගමනයේට යනකොට පොට්ට chance එකකින් මේක වෙන්න පුළුවන් කියලා ඌ දානවා. දාන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියපු එක. සම්තිත් බණ්ඩාර රිසර්ච් ටික බලලා අපගෙන මූ පොරක් තමයි කියලා. පොරක් නෙමෙයි කොපි කරලා තියෙන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමටම කියනවා කොහෙන් කරකිලා හරි අපි යන්නේ ෂෝෆන්ව පෝට් එකට තමයි කියලා ෂෝෆන්ව තමයි ඉස්ලාම් බුද්ධ ආගම වෙස්ට් එකට ගෙනාවේ. එයාගේ පොත් කියුපේවට අමුතු මේ අපි අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපි ඉතින් බාර ගන්න යන්නේ බුදුහාමුදුරුවෝ කිව්වද? අයි සයන්ටිෆික් පැත්තෙන් ඇවිල්ලා කවුරු හරි රිසර්ච් එකක් දාලා උගෙනම දාලා පේටන්ට් රෙකෝඩ් කරලා දැම්මනම් අන්න අපි සැලුට් එකක් ගාලා බලනකොට යට ඉන්නේ බුදුහාමුදුරුවෝ. මේ මේ මේ සයිකල් එක කැරකිලා ඉවර වෙන වෙලාව දැන් ඇවිල්ලා තියෙන දෙක එකතු වෙනවා. මොකද බුද්ධහම වෙනකත් කට්ටියත් ගිහිල්ලා තියෙනවා සෑහෙන දුරට අල්ලගෙන. ඊට පස්සේ රිසර්ච් කියවනවා කියලා බලනකොට පේනවා මේ දෙක එකමයි. සිග්මන්ඩ් රින්ඩත් ඒ කතාව කියනවා. චාල්ස් ඩාවින්ඩත් කියනවා. කාල් මාක්ස්ටත් කියනවා. කාල් මාක්ස් ලියලා තියෙනවලු අප්‍රසිද්ධ ලියුමක දුවට දුව මේ දවස්වල මම ඉන්නේ තනි කර මෙන්න මේ වගේ එකක් ලියලා දෙනවා අපි කියන්නේ කොරිඩෝ එක සක්මන් කර කර ඉන්නේ මම කොච්චර විවේකීව ඉන්නවද කියලා කියනවනම් අරණ්‍යක භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් මට සිහි වෙනවයි කියලා ලියලා තියෙනවා ඒක කොච්චර දැනගෙන තිබිලා තියෙනවද බෞද්ධයවත් දන්නේ නැහැ සක්මන කියන එකද මම මේ ඇවිදිමින් ඉන්නකොට මට ලැබෙන රිලැක්සේෂන් එක අරණ්‍ය වාසී භික්ෂුවක් සක්මන් කරනකොට තියෙන රිලැක්සේෂන් එක මට තියෙනවා කියලා. ඉතින් ඒ ඔක්කොගම වෙලා තියෙන අන්තිමට බුදුරජාණන්සේ කරපු ඒ තීව්‍ර පරිශ්‍රණයේ කොටසක් අරගෙන ඒක ප්‍රසන්ටේෂන් එක විතරයි. ඉතින් අපිත් අපි මේ කර පරිශ්‍රණයක අපි කියන හිත පිට යනවා යනවා එනවා එනවා එනවා තමයි මේකෙදී ආපහු එන්නේ හිතලද ආපහු එනකොට තියෙන මෙකැනිස්ම එක මොකද්ද? සරති විවරති උත්තානි කරෝති දේසේති. ස්ටේජ් හතරක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. දැන් තියෙන টොප්ම টොප් ක්ලාස් සයන්ටිෆික් රිසර්ච් වලටත් වැඩි දෙගුණයක් එෆිෂන්ට් බුදුරජාණන්සේ කමෙන්ට් මේ පිට ගියේ හිත ආපහු එන්නේ භාවනා කරන අය විතරක් නෙවෙයි. බෞද්ධයන්ගේ විතරක් නෙවෙයි. කමඨාන් සුද්ධ වෙච්ච අය විතරක් නෙවෙයි. කමඨාන් සුද්ධ වෙච්ච එකනට කියන්නේ මේක විතරක් ලියපන් කියලා. මොකද මේකට අපි අඩියක් දෙන්න ඕන නිසා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනා කරන වෙලාවේ මම වම දකුණ යන ලෙස සිතමින් සක්මන් කෙරුවෙමි. ඒ වෙලාවේ යම් අරමුණු ආවත් එය වලක්වාගෙන යලිත් වම දකුණ යන සිතමින් සක්මන් කෙරුවෙමි. පරයන්කයේදී සිත කලබලකාරීව ඇත. නමුත් හැම මොහොතකම ආස්වාස ප්‍රස්වාසයට සිතගෙන ඒමට උත්සාහ ගනිමි. එවිට නාසිකාග්‍රයට දැනුනේ නැතත් බඩ ඉහළ පහළ යන බව දැනුනි. හුස්ම නම් දැනෙන්නේ නැත. මම ආධුනික යෝගාවචරයෙක් බැවින් කරුණාකර කමඨහන් දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. හතරවෙනි වාක්‍ය විතර කියන්න මුල් ටිකේ. පරයන්කයේදී සිත කලබලකාරීව ඇත. නමුත් හැම මොහොතකම ආස්වාස ප්‍රස්වාසයට සිතගෙන ඒමට උත්සාහ ගනිමි. එවිට නාසිකාග්‍රයට දැනුනේ නැතත් ද ඉහළ පහළ යන බව දැනුනි. මෙන්න මේක තමයි මම කියන්නේ නැතුව කවුරු හරි කියන එක ලැබෙනවා නම් ඒක හරි. නැවුම් මගේ හිත කලබලයි. හිත ආපහු එනවා. එනකොට උදරේ පිම්බීම හැකිලින් වැටෙනවා. ඒකේ හොඳට කියනවනේ මම දැන් මෙතන කියන කයට හිත ආපු හැටි එක හුස්ම ගන්නකොට නාසිකාගයට උණුසුම සිසිලට වැටෙනවා. නැත්තම් හුස්ම පීඩාගෙන යන හැටි වැටෙනවා කියන වාක්‍ය කියනවා නම් උදේ පිම්බි මැකිලි වැටුණා කියලා අන්න එක තමයි මම අර පළවෙනි තුන් සැරේම කිව්වේ ආපහු හිත ආවනම් ඒ බවට ලකුණක් තියෙනවා අන්න ඒක report කරන්න දන්නවනම් ඒ කියන්නේ මෙයා මුළු සයිකල් එකම අල්ලලා තියෙනවා අපි ඔය යක්කු එලවනකොට ඒ යකා මේ කොම්ප්‍රොමයිස් කරලා කරලා කරලා පාන්දර විතර ඌ යන්න තීන්දුව කරව ගන්න. ඉතින් එතකොට යකාට හොඳටම ගහලා අනම්මනම් කරලා ඌ යන් යන් කියලා කියන. ඒ උනට ඔක බොරු කියන්නේ යන්නේ නැහැ. ඒක කියන්නේ යනකොට ලකුණක් කරලා ඵලයන් කියලා. එතකොට මොකද්ද කරන්න කියන්නේ? ඉතින් අපිත් කියනවා දන්දමාලි කියව උඩ තියෙන කොතරම් ඵලයන් කියලා. ආපෝ ඒක කරන්න බැව ආරක්ෂා කරලා තියෙන මට එච්චර බලයක් නැහැ. එහෙනම් පෙර දිනේ පාලමේ මැද කණු කඩන්න ඵලයන් කියලා. ආපෝ බෑ අපයි ඌ ආරක්ෂා කරලා තියෙන කරන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ තියෙන කිරිගහේ අත්තක් කඩන්න. හා කියනවා. එතකොට යකා යනකොට බ්‍රාස් ගාලා කඩන්න වැටෙනවා. එතකොට දන්නවා යකා ගියා කියලා. නැත්තම් බොරුනේ කරන්නේ. යකා ගියා නම් ලකුණක් තියන. ඉතින් පාන්දර තුනට තුන් අඩේ හූ තියාගෙන කිරියත්තක් කඩහන යකා ගියා. ඉතින් ඒ වෙලාවේ කියනවා කට්ටි පිටේ ඉන්න එපා. ඒතකොට යකා ඌට ඇවිල්ලා වහන්න පුළුවන්. ගිය ඇතුළේ ඉන්නදී යකා ගියා කිව්වට හිතන්න එපා. යන්නේ යකා බොරු කියන්නේ නැහැ කියලා පොත්වල තියෙනවා. හැබැයි අමාරේ යක්කෝ බොරු කියනවා. එහෙනම් යනවනේ ලකුණක් කරලා ඵලයක්. ඉතින් කාට හරි ලීගලි කතා කරනවා නම් එකක රෙකෝඩ් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට කියලා සයින් කරව ගන්න ඕනේ. එහෙම නැත්නම් උසාවියට ගිහලා මං කිව්වා කිව්වා ඒ උසාවිය ගණන් ගන්නෑ. උසාවිය කියන ලීගල් සිස්ටම් එකක් තියෙනවා. මුද්‍රජානාති කියන්නේ මේකට කියන්නේ වෙරිෆිකේෂන් කියලා. කතා කරන්න වෙරිෆයි කරන්න පුළුවන් දේවල් විතරක් වෙරිෆයි වෙන විදිහට කතා කරන්න. එයාගේ අන්‍ය විහිිත වෙන්නේ ආන මිනිස්යාට කියනවල මේ නිසා මම මේ දේ ගියා මේ දේ හරි ගියා මෙන්න මේකේ. ඊට එයාට පතක් කළ දෙන්න පුළුවන්. මම කිව්වා විතරක් නෙමෙයි මම වෙරිෆයි කරන්න පොයින්ට්ස් දීලා තියෙනවා. ඒක නිසා සයන්ටිෆික් මේක මේක ලීගල්. බුදුන්සේ දේශනා කරපු හැම සූත්‍රයකම බලන්න මුලදී කියපු දේ අගත් එක ගැලපෙන්නේ නැතුව යන්නේ. අගට යන දේ මුලත් එක ගැලපෙන්නේ නැහැ කන්සිස්ටන්සි. ඒක ගන්නෙ කොහොමද? වෙරිෆිකේෂන්. මෙන්න වාක්‍යය. මම ඇවිල්ලා බලනකොට මට හුස්ම පෙනුනේ නැහැ. ඒක අනවශ්‍ය වාක්‍යයක්. පෙනුනේ මොකද්ද? හොඳට පිම්බෙනවා කියන තැන කියන්නේ මම නැවත කයට ආවා. නිසා කයට ආවන නන්නතර වෙච්ච හිත ඒ එනකොට ආපු බවට සගා යන්න ඕනේ හුතුණක් තියාගෙන කිරියත්තක් කඩාගෙන යනවා වගේ ලකුණක් තියෙනවා. ඉතින් ඒක මම අගය කරනවා. මොකද මම කියනකට වැඩිය කෙනෙක්ගේ අතිමරිය වෙලා තියෙන එක. අන්න ඒ ටික නැවත නැවත බලන්න පුළුවන්. පළවෙනි කීපු ලියුණ තිබුණා ඒක බලන්න පුළුවන් කියන එක. ඒක වාර්තා කිදීම ඉගෙන ගන්න. මේක හොඳ හොඳ පූර්වාදර්ශයක් මේකේ තියෙනවා. අන්නේ වාර්තා කරන එතකොට හිත පිට යන හැම වෙලාවකම සුභාසින්සනයක්. හිත පිට යන හැම වෙලාවකම වාර්තා කරන්නේ පිළිබඳ කොමියුනිකේෂන් පිළිබඳව ලොකු ඩිප්ලෝමා එකක් හම්බ වෙනවා. පුදු පුදුම සතුටක් ඇති වෙනවා. අපේ හිත මොනම තාලෙන්වත් කෙලසන්න බෑ කියලා. කොච්චර කෙලසුවත් මට හදන්න පුළුවන් කියලා. එතකොට උපන් දාසිට කරපු නැවතත් පවු නැත වරක් වැන්දොත් කැලණිය කියලා අපි මම කියන්නේ ඒක උපන් දාසිට කරපු නැත කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණේ 100%ක්ම හිත පිරිසුදු කරනවා. දෙකක් තුනක් කරලා බලන්න ආපහු හිත ඇවිල්ලා තැම්පත් වෙනකොට ඒක වාර්තා කරලා එන සතුට එන මේ කියන්නේ මේ පව හොදන්න පුළුවන් ගතිය ඒක ටික කාලයක් යනකොට කන්ටැජියස් වෙන්න පටන් ගන්නවා ළඟ ඉන්න කයගෙත් පව හේදෙන්න පටන් අර ගන්නවා මේ වැඩේ කෙරුවොත් මේක තමයි ආරම්භය ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි මෙය මාගේ පළමු වන නිවාසික භාවනා වැඩසටහනයි. 1. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සිතමින් වඩන්නට පටන් ගතිමි. එක පාදයක් ඔසවන විට ඇඟ බොහෝ බර ගතියක්, තද ගතියක් දැනුනි. අනෙක් පාදය ඔසවන විටත් එසේම දැනිනි. මද වේලාවකට පසු පාදය ඔසවනවා, තබනවා ලෙස සිතන්නට පටන් ගතිමි. එවිට පෙරට වඩා ඇඟට සැහැල්ලු ගතියක් මෙන්ම සක්මන් කරන වේගය අඩුවන ගතියක් දැනිනි. පාදය හොඳින් බිම ස්පර්ශ වනවා දැනුනි. එසේම එක පාදයක් බිමට තබන විටම අනෙක් පාදය ඉබේම ඔසවනවා දැනිනි. මේ ක්‍රියා දෙකම එකවර සිදුවන බවක් දැනුනි. ඉන්පසු පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිතන්නට ගතිමි. එවිට තවත් වේගය අඩුවන බව දැනුනි. මෙසේ පළමුව වම දකුණ වශයෙන් හා දෙවනුව ඔසවනවා තබනවා යයි බැලීම වැරදිද සක්මන් භාවනාව නිසියාකාරව වඩන අයුරු පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි වැරද්දක් නෙමෙයි මම මේ කියන්න දන්නේ මේකට තීරීක අපි මේක වටා ගන්නකොට කියන්නේ එක පාදයක් එක වරකට මෙනෙහි කරනවා. එක වාදයක් දෙවරකට මෙනෙහි කරනවා. එක පාදයක් තුන් වරකට මෙනෙහි කරනවා. එක පාදයක් එක වරකට මෙනෙහි කරනවා කියන්නේ වම දකුණ. එක පාදයක් දෙගුණයකට මෙනෙහි කරනවා කියන්නේ වම ඔසවනවා, තබනවා. එක පාදයක් තුනට මෙනෙහි කරනවා කියන්නේ ඔසවනවා, ගෙනියනවා, තබනවා. මේක හරියට කටට දාගත්ත එකක් හපන්න නැතුව ගිල්ලොයි එක සැරයක් හපලා ගිල්ලාමයි දෙසරයක් හපලා ගිල්ලාමයි ඒකේ රසය දිවට දැනෙන ගතිය එන්න එන්න වැඩි වෙනවා ඒක නිසා ඒ බුදුමි ස්වාමීන් වහන්සේ කියනවා අරමුණු අඩුකරනද වැඩියෙන් මෙනේ කරන්නේ කටට ගොඩක් දාගෙන ගිලගෙන ගිලගෙන යන්න එපා. ලැබිච්ච දේ හුඟක් වෙලා හපහපයි. එතකොට ඕජාව ඒකේ ධර්ම රසය හොඳට දිවර්තෙන්. අපි සාමාන්‍යයෙන් ඉදින්දා කරන්නේ ගොඩාක් කරමුණු දාගෙන දාගෙන ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. කිඹුල කිරිමැටි ගිල්නවා වගේ. එහෙම නැත්නම් කාපිරේ ඇට්ටම ගෙදර ගියා වගේ. කාගෙන කාගෙන යනවා. ඒක මේ කාපු දේවල් රස මිහිර දන්නේ නැහැ. මොකද ඒක මේ අපන එක ඒ කර්මණන් දෙකට මෙනෙහි කරනවා. තුනට මෙනෙහි කරනවා. හතරට මෙනෙහි කරනවා. දිගට යන්න යන්න යන්න ඕජාව වැඩි වෙනවා. ඉතින් ඒක හොඳ ක්‍රමයක්. ඉතින් අපි පොඩි ළමෙන්ට කරනවා සති පාසලේ මයින්ඩ්ෆුල් ඊටින් කියලා එකක්. අත්‍යක වහගෙන ඔයගොල්ලෝ සති පාසල කරන්න හදනවා නේ. අත්‍යක වහගෙන ඉන්නේ කියලා එළම කියනවා හිඟන්නේක් වගේ අත දික් කරන ඉන්නේ කියලා. ඒකලි කියලා මේවා එකක් දානවා අතට. මොකක් හරි ආහාර එකක්. ඒකල කියනවා දැන් අතට අහුවෙන ආටිය බලන්න කියලා ඝනකම හැඩය ඒ බේලන ගතිය ඉරිකලා බලන්නේ කියලා. අද්දකින් නෙමෙයි බලන්නේ අති. ඊට පස්සේ කියනවා කියන නහයට ලං කරලා නහයෙන් බලන්න කියලා. ඒ මොන වගේ සුවඳක්ද? පොඩි කරලා කණෙන් බලන්න කියලා. ඊට පස්සේ අද්ද කැරලා රූපේ බලන්න කියලා. ඒකට අතගාපු රූපෙමද නායට දැනෙච්ච දෙයමද කනට ආපු දේ දැන් හතර පොලකින් අපි මුතුන් හතරකින් මෙයා ආශ්‍රය කරලා බලෝ කඩලා පොඩ්ඩක් දිවේ ගාලා බලන්න. දිවේ ගාලා බලලා දැන් පහකින් දාන්න. ඊට පස්සේ කෑල්ලක් ගන්න හොඳට හපන්න කියනවා. හපනකොට මේකේ තියෙන රසවල දිව පුරා යන හැටි. ඊට පස්සේ මුළු එකම කණ්ඩේ කියනවා. එකල අහනවා අපි ඉදින්දා කනකොට අපිට මේව කරන්න වෙලාවක් තියෙනවා. අපි ටෙලිවිෂන් බල බලා කයිවාරු කෙල කෙල ටෙලිෆෝන් එකක් තියාගෙන අනම්මන නිකරන්නේ. ඒ චීතෝටේ කන දේවල් දිරවන්නෙත් නැහැ, හපන්නෙත් නැහැ, තියෙන කෙලමිස්ස වෙන්නෙත් නැහැ. සීනි දිරවන්නේ නැහැ. මේ බොක්කට හරි බරයි. කොලෙස්ටරෝල් එහෙම නැත්නම් ඒ කෝෆැක්ටර්ස් එහෙම නැත්නම් ඒ සීනි දිර වීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට හපහපයින් එකට කියන්නේ එක අරමුණක් හොඳට ලං කරලා බලන්න නැත්නම් ලං කරලා මෙනෙහි කරන්න. මෙනෙහි කරපුවාම වැඩි වෙන දෙයට බුදුම පන්දිස්වාංශ කියන්නේ ඒ අරමුණේ ඕජාව වැඩි වෙනවා. ඒ අරමුණේ රස වැඩි වෙනවා. එතකොට ඒ අරමුණ කවදාකවත් ඇඟ ඇතුලේදී හිත ඇතුලේදී වද දෙන්නේ නැහැ. හිත ඇතුළට එහෙම රස බලපු නැති අරමුණක් දැම්මුත් ඒක ඇතුලේ කෝඩින් ඩිකෝඩින් ලොකු ප්‍රොසෙස් එකක් යනවා. මේ වගේ හොඳට අරගෙන යන්නේ නිසා කරපු එක හොඳයි. ඔය විදිහටම යන්නේ හැබැයි. තවත් දෙක තුනක් යනකොට එහෙම මෙනෙහි කර කර ඉන්න ඕනේ හිත මේ නොකර ඔය දේ කරන්න ඉගෙන ගන්න. අනායාසයෙන් කරන්න ඉගෙන ගන්න. එතෙන් එනකන් නිකන් මෙකැනිකලි ටිකක් කළ වැඩි පහ පහ ඉන්නා වගේ අරමුණ හොඳට ළඟ ළඟ මෙනෙහි කරලා බලන්න. බොහෝම ඉක්මනට ඒක ඇඟට දිරව ගන්න. ඉබේම අරමුණ වැඩි කරනවා වෙනුවට අරමුණ අඩු කරලා සතිය වැඩි කරන්න ගියාම හැම අරමුණක්ම නිවන් දොරටුවක් වෙනවා. දරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සමහර අවස්ථාවලදී ආශ්වාස හෝ ප්‍රශ්වාස නොදැනී යයි. තවත් අවස්ථාවලදී ආශ්වාස හා ප්‍රශ්වාස යන දෙකම නොදැනී යයි. එවන් අවස්ථාවන්හි ආයාසයෙන් හුස්ම ගැනීමට සිදුවේ. භාවනාවට පద్මාසන ඉරියව්ව රුකුලක් වේද. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොත් පසල් දෙකක් අපි ඉරියව් එකක් මේක එකක්. ඉතින් මේක භාවනා කෙරු නැත්නම් ආනාපාන කෙරුවොත් නැත්නම් සතිය යෙදුවොත් විතරක් තේරෙනවා. හුස්ම තමාට ආසාතේ තේරෙන්නේ ප්‍රසාතේ තේරෙනවා. දැන් ප්‍රසාතේ තේරෙන්නේ ආසාතේ තේරෙනවා. සමහරවිට හොඳට දිනුවොත් දෙකම නැතිර යනවා. ආනාපාන භාවනා කරා නැත්නම් මරණකම්ම තේරෙන්නේ නැහැ. හුස්ම කෝටි 13ක් හම්බ වෙනවලු අපිට ඉපදෙනකොට. අවුරුදු 100ක් ආවුස කියලා. ඒ කෝටි 13ම යන්නේ දන්නේ නැතුව. එකක්වත් දැනෙලා නැහැ. එහෙම තමයි මේක කල සංසාරේ ගියේ. දැන් භාවනා කරන්න ගියාම පේනවා හතරක් පහක් දැනෙනවා 50කට තේරෙන්නේ කියලා. අඩු ගානේ මේ දන්න තොරතුරුවත් අපි සතුටින්ද වාර්තා කරන්නේ කනගාටුවෙන්ද වාර්තා කරන්නේ. ඒකත් කනගාටුවට දාගෙන දැන් වහන්නකො. ආසාදිත දෙනට ප්‍රසාදිත තේරෙන්නේ නැහැ. ප්‍රසාදිත දෙනට ආසාදිත තේරෙන්නේ නැහැ. බලන්නකො තමයි දෙකම නැතුව යනවා. ඒකට මට මට හුස්ම ගන්න වෙනවා. දැන් ඔතෙක් කල් ගත්තේ වයිද කීයක් මම ගත්තද මට ගණුණාද කියන එක ගාණක්වත් නැහැ. ඒකේ කප්පා විජෝ කප්පා වෙන්නේ මම හිතන්නේ ආ කියනවා. අපිට කෝටි 13ක් හම්බෙලා හිතමු අවුරුදු 100ක ආනිසංස ලැබිලා ආවස ලැබිලා අපි ඔක <laughs> ගාණිකව 60ෙන් මැරෙනවා. මේ හිමීට ආස්වාද ප්‍රසවාස පාවිච්චි කරොත් 120ක් ඉන්න පුළුවන්. අපි කොච්චරක් මේ ඊටාමත්ම වැදගත් දේ නොසලකනවද කියනවා නම් අපි මේ වෙනකොට කෝටි කීයක් ගෙවලා තියෙනවද කියලාවත් අපි දන්නේ තව කෝටි කීයක් තියෙනවද කියලා දැන් මැරෙන වෙලාවේදී අනේ තව හුස්ම දෙකක් දෙන්නයි කියලා ඉල්ලනවා. මේ මොකද දුවට මේ චෙක් එක අසං කරලා දීලා ඉන්නේ. බුදලේ ලියන්නේ. දැන් මේ වෙලාවේ ටොන් ගණන් යනවා. එකක් ගන්නන්නේ. බැලුවොත් ආනපන දිහා බැලුවොත් බර ගානක් අහුවෙන්නේ නැතුව පයින්නවා. ලූටන බව තේනවා. මෙන්න මේ දැකපු දේ වැරද්දට ගන්න එක තමයි මායя කියන්නේ. මේ දේ හරි පැත්තට ගන්න එක තමයි බුදුරජාණන් කියන්නේ අඩු ගන්න බැඳ තේරෙනවනේ කොච්චර උනන්දුවෙන් බැලුවත් සෑහෙන උස්ම ගානක් යන්නේ පැදුරට යටින්. මොකියා මේක දැකලා ලස්සටින් වාර්තා කරනවා කියලා කියන්නේ බුදුන් අදහන කියන එක. බුදුහාමගේ සද්ධාව තියෙනවා. ඒ වැරද්ද පේන්නේ සතිය නිසායි කියලා කිව්වොත් අපිට වැරද්දක් තිබා සතියක් තිබයි කියලා සතියක් ඉස්කෝල දාන බෞද්ධ ජනතාවක් අපි ළඟ ඉන්නේ. මේ සතිය නිසයි මේ වැරද්ද පේන්නේ. ඒ තමයි සතිය උපකරණේ නැවත නැවත බලපං. ඒකට උඹ පුරුදු වෙයි උඹේ වැරදි බාර ගන්න. රුපේ තේරුම් ගනි උඹ මේ අත්‍යන්ත කාරණා කොච්චර මගාරවලද මේ ජීවත් වෙනවද මේ බබාගේ හුස්ම බලනවා අම්මගේ හුස්ම බලනවා අනුන්ගේ හුස්ම බලනවා තමන්ගේ හුස්ම දන්නේ ඒකට අවධානය යොමු කෙරුවොත් හැමදාම පශ්චාත්තාපය තමයි තියෙන්නේ. මොකද ඒක පශ්චාත්තාපයක් නෙවෙයි මගේ පරීක්ෂණයේ ආර්ය පරීක්ෂණ ප්‍රතිඵලයක් කියලා මම ලිව්වොත් ඒ කෙනාට ඔය හුස්ම දෙකම නැති වෙනකොට ආයාසයෙන් හුස්ම ගන්න වෙනවා කියන වාක්‍යය ඒකාන්ත වාක්‍යයක් කියන්න හම් වෙන්නේ නැහැ. ඒ වාක්‍යය අපව දැන කියව. හරි කරදරයි නේ. සමහර අවස්ථාවලදී ආස්වාස හෝ ප්‍රස්වාස නොදැනී යයි. තවත් අවස්ථාවලදී ආස්වාස හා ප්‍රස්වාස යන දෙකම නොදැනී යයි. එවන් අවස්ථාවන්හි ආයාසයෙන් හුස්ම ගැනීමට සිදුවේ. මෙතෙන්දී ඔප්ෂන් හතරක් තියෙනවා. එකක් තමයි මේ වෙලාවේදී අපි දන්නේම නැතුව නිින්දට වැටෙනවා. ඒක තමයි මොකද දෙනකොට වෙන්නේ. මේ කියන්නේ හරියට වාර්තා කරන්න මේක ඔබ්සර්ව් කරන්නේ නැත්නම් දන්නේම නැතුව නිින්දට වැටෙන early signs කියලා කියන්නේ ඕක තමයි මම කියන්නේ බලන්න කියලා. දෙක බය වෙනවා. මේ හුස්ම ගන්න බැරුව මනුස්සයෙකු ජීවත් වෙන්න බෑනේ. දැන් හුස්ම නැහැ. ඉතින් එයාට ලොකු ගිඩිනසයක් එනවා. හાર્ට් බීට් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් ආයාසයෙන් හුස්ප ගන්න. ඒ ඔක්කොම කමටහන් සුද්ධ වෙච්ච නැති අයගේ වැඩි. කමටහන් සුද්ධ වෙච්ච එක දන්නවා හුස්ම නැතුව අරමුණක් නැතුව සතිය පවතින්න පුළුවන් කියලා. ඒක අපි දන්නේ නැති ඔප්ෂන් එකක්. හරියට මීට අවුරුදු 225 ඉස්සෙල්ලා ඉල්බර්ට් රයිට් ඕබල් රයිට් දැනගත්තා පොළවේ නැතුව උඩ යන්න පුළුවන් කියලා. එදා ඔක්කොම ලවුන්ට hina වුණානේ. එහෙම කොහොමද මේ පොළවේ උඩ යන්නේ දෙයක් කියලා? හිතන්නවත් බෑනේ. අවුරුදු 200කට පස්සේ එදා බණ කියනවා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දැන් තේරෙනවලු රයිට් සහෝදරයෝ රයිට් කියලා. ඒ දවස්වල කිව්වේ නෑ හිතුවේ නෑ මේ උපත්තරයක් නැතුව යහනයකට යන්න පුළුවන් කියලා. බුදුරජාණන් ශෝක තමයි කිව්වේ අරමුණක් තීල පටන් අරගන්න ගැම්ම ගත්තට පස්සේ අරමුණක් නැතුව යනවා. එතකොට ෂොක් එක නැහැ. පොළවේ වදින්නේ නැහනේ. එතකොට ඒරෝඩයිනමික්ස් තියෙනවා. ඒකට යන්න බෑ කායික මානසික සෞඛ්‍යයක් නැතුව. ඒ කායික මානසික නැත්නම් අපි දෙන අනිවාර්යෙන් හුස්ම ගන්න ඕනේ. නැත්නම් බය වෙනවා. නැත්නම් මොකක්ද උනේ කියලා දන්නේ නින්දට වැටෙනවා. ඒ තුන කියලා තියෙනවායි කියනවනම් ඒ කියන්නේ එයා දැන් ලෑස්ති. ඒ මනසට මේක ක්ලික් වෙලා තියෙනවා. එයාට කියන්න පුළුවන් බය වෙන්න එපා වගේ එක සැරේ වෙන්නේ හිමීට වෙන්නේ. හුස්ම අඩු වෙනකොට ඔය ප්ලේන් එක උස්සන්න හදන්නේ. දැන් ඒ ගේන් එක ආවට පස්සේ පොඩ්ඩක් තට්ට මාරු කරනවා. ඒකට ගාලා උස්සනවා බොයිලාවේ පටි පොඩ්ඩක් තද කරගනින්. එතකොට කැබින් ගෲප් එක ක්‍රූ එකත් පටි තද කරගන්නයි කියලා පොඩි මෙසේජ් එකක් එනවා කැප්ටන්ගේ. දඟලන්න එපා. ඒක තමයි බොහෝ ක්‍රිටිකල් මොමන්ට් එක ෆ්ලයිට් එකේ. ඒක අපි ළඟ නිතර වෙනවා. නමුත් අපි දන්නේ නැහැ. ඇයි මන් නිතර වෙනවයි කියලා කියන්නේ හැම ප්‍රසවාසයක්ම ගෙවෙන තැන ඕක සිද්ධ වෙනවා. අපි ඕක වහලා තමයි ගේම ගෙනියන්නේ. හැම ආස්වාසයක්ම ගෙවෙන තැන ඕක සිද්ධ වෙනවා. ඒක නොදකින එක තමයි අපේ තියෙන පු탁ජනකම. දැන් මේ පේන්නේ දෙකම ආසල් ප්‍රසවාස දෙකම සංසිද්ධන වෙලා. දැන් උන්ට භාවනා කරපු කෙනෙකුට පේනවා එක හුස්මක් ඇල්ලුවොත් හුස්ම දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා තමයි ඊගා හුස්ම මතුවේ. ආස්වාසේ ප්‍රසවාසයට මාරු වෙනවා. මේ මාරු වෙන තැන තියෙන මේ නොදැනෙන ගතිය කිව්වොත් දැනන ප්‍රමාණය 120ටත් අඩුයි නොදැනන ගතිය 180ට වැඩි කියලා මෙලෝ යක්ෂෙක් පාර ගන්න එකක් නැහැ. අපි මේ දන්නේ tip of the iceberg විතරයි. ඒක 10%. බර්ග් එක යට තියෙන එක අපි දන්නේ නැතුව තමයි මේ කතා කරන්නේ. ඒ නිසා අපි ජීවත් වුණාට අපි මේ දන්නේ හැප්පෙන ඉදරන්ට ගෝචර වෙන ගොරෝසු කොටස විතරයි. එහෙම නැති විශාල කොටසක් යට තියෙනවා. ඒක ආධ්‍යාත්මිකයි. ඒක දාර්ශනිකයි. ඒක ආගමනුරූපයි. ඒක සිදු වෙනකොට ඔන්න ඔය වගේ දන්න තැනින් නොදන්න තැනකට වචන කියා ගන්න බැරි තැනකට මම යන්නේ නැතුව සිදු වෙන තැනකට යනවා. ඉතින් මේකට හරිය බයයි පුත්තජනයා. පුතජනට පේන්නේ කරකොල ඇරියා වගේ. පුතජනට පේන්නේ අන්නෝන් එකට ගිහිලා අතහැරියා වගේ. ඉතියා කලබල වෙනවා. ඒ කියන්නේ සද්ධාව නැහැ කියලා කියන්නේ. බුදුන් කෙරේ සද්ධාව නැහැ. සීල කෙරේ සද්ධාව නැහැ. සතිය කෙරේ සද්ධාව නැහැ. සීලිය සතිය මේ ශ්‍රද්ධාවත් ඇතුව ගියොත් හරි ආසාවක් ඇති වෙනවා මේ නොදන්න තැනට යන්න. ඒක තමයි ස්කවුටින් කියන්නේ. ස්කවුටින් වල කියන්නේ be prepared. දැන් ගෙනියන්න හදන්නේ කරකොල අතාරින්න හදන්නේ නයිට් කොම්පස් මාච් එකේ වගේ කරකොල අතාරිනවා දැන් බලන් ගෙදර ගන්න ඵලයන් කියලා අපි යා ප්‍රිපෙයාර් කරනවා නැත්නම් සුනාමි එකට පුරුදු කරනවා දැන් අපේ තියෙන තාක්ෂණය අපි සුනාමි වලට එනකොට පැත්තකට දානවා එහෙනම් අපි හිතනවා හයියෙන් හුස්ම ගන්න ඕනේ කියලා අත්‍යවශ්‍ය නැහැ මොකද මේක හිමීට ග්‍රැජුවල් වෙන වැඩක්. පළවෙනි දෙකේදී ඇත්තටම කාටවත් ওই වගේ වෙන ඕමවත් ලියන්න බෑ හොඟ දෙනකොට. දැන් සූදානම් වෙන්න මේක එක සැරේ වෙන්නේ නැහැ ටික ටික වෙන්නේ. අද ඊට වැඩි යනකම් යන්න පොඩ්ඩක්. හෙට වෙනකොට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. අනිද්දා වෙනකොට තව ඉස්සරහක් යන්න. ඕක පුරුදු කරන්ඩ ඕකට මැක්‍රෝ ලෙවල් එකේ ට්‍රේනින් එක තමයි හැමදාම නිින්දට යන වෙලාවේදී අවදියේ ඉතලා. නිින්දට යනකොට හිත කය සකස් වෙන හැටි බලන්න. එක තැනකදී නොදන්න තැනකට එනවා අපි කියනවා නිින්ද කියලා. හෙට ඒකට පොඩ්ඩක් ඇතුළට යන්න පුළුවන්. අනිද්දා තව ටිකක් යන්න පුළුවන්. ඔහොම ඔහොමම අර නිින්දට යන හැටි දකින්නකොට පේනවා. ඒක නිකන් අර සින්ඩරෙල්ලා ලෝකයක්. මෙහෙම නැත්තම් කතන්දර ලියලා තියෙන අපි හැම කතන්දරයකම ඔය වගේ නිකන් පොඩි උන්ට නිින්ද යන වෙලාවට කියන කතන්දර වර්ගයක් තියෙනවා. ඒකේ බබා වැවකට වැටෙනවා. වැවේ යටට ගියාට පස්සේ මෙන්න ගල්ලිනක් පතු වෙනවා. ගල්ලින දිගේ යනකොට මෙන්න වත්තරම් මාලිකාවක් ආවුණා. මෙන්න මේ මුකුන්ද මේ කිඳුරෝ දැක්කා. ඒ කතාව ඔක්කොම නැලවිලි ගා. ওই ටිකේ හේම වෙනවා. ඔය නොදන්න ශේෂ්ත්‍රයට ගියාට පස්සේ අපේ හිතේ තියෙන ඔක්කොම යටිපහුවලා තියෙන කුණු හරප හැංගිලා තියෙන දේවල් ඔහි එළියට එන්න පටන් ගන්නවා. ඔය ඔක්කොම සුරංගනා කතා. ඉතින් එතකොට අපි ආයෙ බබෙක් වෙනවා. බබෙක් වෙන්න නම් ආයතෙන් උස්ම ගන්න එක එකම ඔප්ෂන් එක කියලා හිතරිපා. ඒ නොදන්න ශේෂ්ඨ සූදානම් වෙලා යන්න පද්ද පරියන්කේ හොඳම දේද කියලා අහනවා. මේ මොකේද දහන්නේ හොඳම දේ? ඈ? පද්මාසනේ මොකේද හොඳද කියලා? භාවනාවට පද්මාසන ඉරියව රුප්ලක් වෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව කියන වචනේ හුඟක් මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරලා තියෙනවා. දැන් කවුරු හරි මං අහනවා නම් මං අහන ප්‍රශ්නේ පද්මාසනේ සතියට උදව් කරනව නැද්ද කියලා ඇහුවොත් නම් මම හිතන එක තේරුමක් ඇති ප්‍රශ්නයක් කියලා. භාවනා කියලා කියන්නේ මහා මතර වචනයක්. ඒ මොකද්ද දන්නේ භාවනා කියන එකෙන් තේරුම් කරන්නේ. ඒ නිසා ඒක ඩිෆයින් කරුවොත් මම එනවා සාකච්ඡාවට නැත්තම් මම කියනවා පද්මාසනේ සතිය පිහිටවන්න උදව්වක්ද කියලා බැලුවොත් ඕපනිෂය එකක් තියෙනවා. ඉඳ ගන්නකොට පහසුවට ඉඳ ගන්න සතියට උදව් කරන විදිහට. පහුවෙනකොට ඉරියව හදන්න පුළුවන්. ආරම්භයේදී ඉරියව් ගැන එච්චර එලවන්න යන්න එපා. හොඳ පහසුවට වාඩි වෙන්න. ඉන්න තැනක කය සමබරව තියාන වාඩි වෙලා සතිය වැඩ ගත්තට පස්සේ ඕනම් පරියන්ක බද්ද මේ බද්ද පරියන්ක පද්මාසනේ හදා ගන්න පුළුවන්. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. මෙය මාගේ දෙවැනි රිට්‍රීට් වැඩසටහනයි. මම දිනපතා භාවනා කරමි. ටික කාලයක සිට මම පරයන්ක භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම මට යම් විදියක පැහැදිලි ආලෝකයක් විටෙන් විට විවිධාකාරයෙන් දිස්වෙයි. විටක මාගේ නළල ප්‍රදේශයෙන් ලොකු එළියක් ලොකු එළියකින් ආලෝකමත් වී දැනෙයි. මෙම එළිය මම ඇස් අරගෙන ඉන්න විට දැනෙන පරිදි ආලෝකමත්ය. ඒ දෙස අවධානයෙන් බලා සිටින විට එය නැති වී යයි. තවත් සමහර විටක තොරන් එලි වැනි විචිත්‍ර ආලෝකයන් දිස්වෙයි. පොඩි තිතකින් පටන්ගෙන විශාල එළියක් ලෙසට විහිදෙමින් හෝ විශාල එළියකින් පටන්ගෙන ඒ දෙස බලා සිටින විට පොඩි දම්පාට තිතක් දක්වාද වෙනස් වීගෙන යයි. මෙම එළිය දෙස ප්‍රබෝධමත් සිතකින් සුළු වේලාවක් බලාගෙන සිටිය හැක. නමුත් එසේ කිරීම සුදුසු දැයි ගැටලුවක් ඇත. මෙය පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පළවෙනි වාක්‍යයේ නැවත ආරම්භක වාක්‍යය. මේ වාගේ දෙවැනි රිට්‍රීවල් සඳහායි ටික කාලයක සිට මම පරයන්ක භාවනාවට වාඩි වී සුළු මොහොතකින්ම මට යම් විදියක පැහැදිලි ආලෝකයක් විටෙන් විට විවිධාකාරයෙන් දිස්වෙයි. ඒකෙදී පරයන්කෙන් වාඩි වෙලා ආලෝකයක් නැත්නම් තමන් සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ මොකේදද කියන එක. නැත්නම් මූල කර්මස්ථානේ මොකද්ද කියන එක. නැත්නම් සතිය අරමුණු කරන්නේ මොකද්ද කියන එක ලියලා නැතිකම මේ රචන නඩුව දෙනව නඩු අංකය කියන්නේ නැතුව දෙනවා වගේ. නැත්නම් මේ කියන්නේ මූල කර්මස්ථානේ මොකද්ද කියලා කියන්නේ නැතුව මේ පටන් ගන්නකොටම ආලෝකයක් වැටෙනවා කියලා කියනවා. මේක මං කියන්නේ බත් බෙදන්නේ නැතුව මාළු බෙදලා කියනවා, ව්‍යංජන බෙදලා කියනවා කාපන් කියලා. කන්නේ මොනවද ඉතින් බත් තියෙන්නේ බෑ කන්නේ. නැත්නම් නැතුව নানা ආකාර දේවල් වටේ බෙදෙනවා. ඒ වගේ මේ ඉඳගත්තර පස්සේ Taman මේ වගේ දෙයක් නොපෙන්වන නම් මොකද්ද බලන්න සූදානම් වෙලා යන්නේ? නැත්නම් මොකද්ද Taman මේ මූල කර්මත්තන වශයෙන් ගන්න කියන වාක්‍යය නැත්නම් ඒක පැහැදිලිවම අසන්නාසා රචනෙ නොම ගැවීම. ඒක හොඳට පේනවා. ඊට පස්සේ පේන දේවල් දිගේ යනවා. කෝකින් යනවා මේකින් යනවා ඒ ගියා මේ ගියා ඉතින් අන්තිමට නම් මේක හරිද වැරදිද ඒක නිසා ඊගාව දාසේ ලියන්න නැත්තම් දැන් ඉදිරියපත් කරලා තමන් වාඩි වෙන්නේ මොකක් මූල කර්මස්ථානේ කරගෙනද කියලා. එහෙම නැත්නම් ඔය කොහයන් වල්ලාසියෙක් එන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒක ඒකත් එක ගියොත් කමනක් නැහැ. ඒක කරුණා කළා තමන් මේ තියොට ලයිට් එක තියෙනකොට ඒක ඒ තියෙන බෙන්ච්මාක් එක මාක් කරගන්න හෙටත් ගෙනලා එතනම තියන්න. අනිද්දාත් ගෙනලා එතනම නැත්නම් හැමදාම අපි මෙෂර්මන්ට් ගන්න ගියාම එකක් උඩ එකක් රීන්ෆෝස් කරන්න බෑ මොකද අපි බෙන්ච්මාක් එක එක එක තැන් වල. ඉතින් ඒක ගමනක් යන්න බෑ. ඒ නිසා අපි මේ ඔක්කොම අන්නත්තර වෙන හිත කොතනක හෝ බෙන්ච්මාර්ක් එකක් පිවටල් පොයින්ට් එකක් අර මූල කර්මස්ථානයක් තියෙනවනේ ඒක මේකේ නැතිකම රචනයේ තියෙන ලොකු අඩුපාඩුවක් මෙතෙක් කියපු හැම එකකම ඒකෙන් පටන් ගත්තේ. මේක එතන බ්ලැන්ක් එකක් ගිහිල්ලා තියෙනවා. ඒක සමහර විටක ඕගනයිසර්ගේ දුර්ලභමකුත් වෙනවා. මොකද ඕගනයිසර් අපි කියනවා මේ මේ රචනා ලියනකොට මේක ලියන්න කියන රචනයත් කට්ටියට දෙන්නේ කියලා. දීලා තියෙනවා. ඒ කියන්නේ එවනම් ලියුප කියූප එකන අකුරු දන්නේ නැති වගේ ප්‍රශ්නක් තියෙනවා. ඕගනයිස් ඒකට බේරෙනවා. මොකද ලියලා තියෙනවා තමන් රචනයේ ලියන්න හදනකොට මූල කර්මස්ථානේ පටන් අරගන්න. එහෙම නැත්තම් කැන්වස් එකක් නැතුව චිත්තන්දින්න යන්න එපා. එතකොට ඔය එක එක දේවල් පේනවා. ඉතින් ඒවත් එක ගියොත් මමත් කතා කරන එක කාලේ නාස්ති වෙනවා. මම සියලු දෙනාගම දැනගෙන ඉපින්ස කියන්නේ පටන් ගන්නකොට කියන්නේ මේක පරියංක භාවනාද්ද මේක සක්මනක්ද මම කොතනද හිත තියන්න කියන්නේ. අරමුණු කරගෙන ගියේ එල්ල කරගෙන ගියේ ඔකේද කියන වාක්‍ය අපි අනිත් දවසේ බලාපොරොත්තු වෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවසරයි. සිත ආස්වාස ප්‍රාස්වාස ප්‍රස්වාස මූල කර්මස්ථානයේ තියාගෙන ඉන්නකොට රාග සිතවිල්ලක් ආවහම ඒක නිකන් කොහොල්ල ගෑවුනා වගේ සිත කොහොම හරි හදන්නේ ඒ රාග සිතවිල්ලම ආයෙත් දිගටම තියාගන්න. මූල කර්මස්ථානයට ආපහු එන්න ඕන කියලා මතක් වුණත් ඒ සිතුවිල්ල ගැන දිගට දිගට හිතවන්න සිත කොහොම හරි හදවනවා. ද්වේෂ සිතුවිලි ආවහම ඒවට ඒ තරම්ම නැහැ. සිතේ කනස්සලු භාවය ඇති කරන සිතුවිලිත් එහෙමයි. රාග සිතුවිලි කොහොල්ල ගෑවුනා වගේ නම් ද්වේෂ සිතුවිලි නිකන් වතුර ගෑවුනා වගේ. ඒවා ඉක්මනින් අයින් කරලා දාන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙය හුඟක් දුරට වෙන්නේ සක්මන් භාවනාවේදී හරි එදිනෙදා වැඩවල සතිමත් වෙන්න උත්සාහ කරන වෙලාවට වගේ පරයන්කයේදී වෙනවා අඩුයි. නමුත් නොවෙනවාත් නෙමෙයි. එහෙම තමයි දැනට තේරෙන්නේ. තව ඒ ගැන විමසිල්ලෙන් ඉඳලා වාර්තා කරන්නම්. ඒ කෙසේ වෙතත් නැවත මූල කර්මස්ථානයට ආපසු සිත ගන්න පුළුවන් බව දිනෙන් දින වර්ධනය වන බව පේනෙනවා. භාවනාවේ ඒ දියුණුව ගැන ඇත්ත වශයෙන්ම සන්තෝසයි. මේ මට්ටමේදී ස්වාමින් වහන්සේට දිය හැකි අවවාදයක් දෙනසේක්වා පෙරවන් සරණයි. ඔය මේකේ නම් මූල කර්මස්ථානේ නම් කරන්න උත්සාහ කරනා මූල කර්මස්ථානට කඩුව දුන්නා වෙනවා රාගෙට කපුව දුන්නා වෙනවා රාගේ නම් කරලා තියෙනවා නමුත් මූල කර්මස්ථානේ මොකද්ද කියලා මේ පරියන්කින්දි මේකයි සක්මන්දි මේකයි කියලා කියන ගතියෙන් එල්ලේ පේනවා ඉතින් එහෙම එල්ලයක් නැතුව කරන්න ගියාම රාගේ එන බව දැනගත් එකට මම ගොඩාක් රචනා ශිල්පයට ස්තුති කරනවා. ඒ වගේ මේ හේතියේදී මට නැවත නැවතත් අර නම් නොකරලද මූල කර්මතට යන්න පුළුවන්කම වැඩිකමත් හොඳ නිරීක්ෂණයක්. නමුත් මෙච්චර උදව් කරන මූල කර්මස්ථානේ නම කියපු නැති එක නම් ජඩ වැඩක් කියලා මං කියනවා. කුමන්ත්‍රණකාරී ජඩ නොකෑමනා වැඩක්. ඒ ඒක නම කියලා කියන්න පුළුවන් නම්බුකාර දෙයක් නෙවෙයි. ඒක දන්නවනම් අපි නම කියමනෙන් ඒකට ලොකු ගෞරවයක් දෙන නිසා මේ දෙකම ලකුණු දෙකම හොඳයි. ද්වේෂයට වැඩිය රාගය හොඳයි. ඒ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා කනසල්ලක් තියෙනවා කියලා කනසල්ල කියන්නේ ද්වේෂය තමයි. ඒ නිසා රාගයට රාගයේ කොල්ල වගේ ද්වේෂයේ වතුර වගේ කිව්වට කනසල්ල තියෙනවනම් කනසල්ල කොල්ල වගේ තමයි. අපි කොල්ලෝ කාලේ කියන්නේ රාගෙට ලුණු මිරිස් කියලා පොඩ්ඩක් ගෑවුනොත් ඇති බත් එකක් කන්න පුළුවන්. ලුණු දෙයි වගේ ඕ පොඩ්ඩයි තියෙන්නේ. ආවට පස්සේ කොහේ යනවද කියලා හොයන්න බෑ. ඉතින් දැන් ඒකෙදී තියෙනවා දැන් මේ මූල කර්මස්ථානේ තියෙනවා මෙතන රාගේ තියෙනවා මේ දෙක දුන්නාම හිත යන්නෙම රාගෙට නම් මේ කාගේ න්‍යාය පත්‍රයක්ද කියලා මේ දෙක දන්න කෙනෙක් මේ කතා කරන්නේ. මෙතන මූල කර්මස්ථානේ මේක නික්ලේශී තන, නිර්මල තන, ക്ഷേම භූමියක්. මෙතන කාන්තාරේ වතුර නැහැ, මොකුත් නැහැ. මේකට හිත යනවා. මේ බව දැක්කා. දැන් අහන්න තියෙන ප්‍රශ්නේ මගේ හිත කාගේ න්‍යාය පත්‍රයේද වැඩ කරන්නේ? දැන් මගේ හිත මරණ මොහොතේ කොහේ යයිද? අහන්න දැන්නේ. මිටි තනින් වතුර බැසෙයි. එචම මුළු ජීවිතේ පුරාම දන් දුන්නයි කියලා හිතන්න. මුළු ජීවිතේ පුරාම සිල් රැක්කයි කියලා හිතන්න. මුළු ජීවිතේ පුරාම සමත භාවනා කරුවත් තාම අපිට අඳුර ගන්න බැරිව නැත්තම් උත්තරක් දී ගන්න බැරි මේ සම්‍යක් කර්මන තියෙද්දි මේ මිත්‍ය ආරමුණට හිත අදින ගතිය ජම්මින්ම ඇවිල්ලා තියෙනවා. ඒකට මම නිකන් ගැරන්ටි හැවක් නේ. ඇල්ගඩවිල්ලෙක් නේ. මම මේ අනුන්ට බයිලා කී කිය ඇවිද්දට අන්තිම මොහොතේ මම කොච්චර වල්නරබල්ද කියලා. ඉතින් උඟ දෙනෙක් හිතන එක අන්තිම උත්තර දාපන් දැන් මම කතා කරන්න එපා අපරාධ දැන් ඔය ජෝතියක් දාන්න පාටියක් දාන්න එමු. ඔක පස්සට දාපන් කියලා. බුදුන් කියන නෑ නෑ ඕකම ඉදිරියට ගනින්. මරණ මොහොතේ ඔච්චරයි. ඒක නිසා බුදුන් පන්සල් කියනවා මරණ මොහොත නිතර සිපත් කරන එක නා මේක ජීවත් වෙන එක නා සතුටින් මැරෙනවා. මොකද දැන් කරන්න යන්නේ කඩප්පුලි වැඩ. එයා දන්නවා කඩප්පුලි වැඩ නොකරත් හිත දුවන්නේ රාගෙට කියලා. හැබැයි රාගෙට වඩා මේ ද්වේෂයට දුවනවා, මොහයට දුවනවා. ඒක නිසා සාරය අසාරය දෙක දුන්නට පස්සේ දුවන්නේ අසාරයට නම් මොකද්ද අපි මේ හදාගෙන යන ಗುಣ ಗುಣ ජීවිතය ඇති වැඩි. උත්තරයන්වත දෙන උත්තරේ තමයි ඒ බව දන්නවනම් ඕකට තමයි ඥානය කියන්නේ කියලා. හුඟ දෙනෙක් හිතනවා නෑ නෑ කඩප්පුලි දේවල් දන්න එක ඥානයක් නෙමෙයි ඒක නරක දෙයක් නෑ. මගේ හිත ස්වභාවයෙන් රාගයට අදිනවා කියලා එයාම දන්නවනම් දොස්තර කෙනෙක් නෑ. දෙඩෙක් නෑ දෙදයිලස්රයි දෙකම එකයි ඔය දැනුම තමයි උත්තරේ. මේකම පෙන්වන්න හිතට. ඔබට කොච්චර භෞතික විද්‍යාව ඉගෙනවද රසායන විද්‍යාව ඉගෙනවද ජීව විද්‍යාව ගන්නවත් ඉතිහාසය ගන්නවත් භූගෝලය ගන්නත් ඔය කඩප්පුලි හිත කඩප්පුලි හිතම තමයි. මේකට මොන දෙන්න පෞරුෂත්වේ නැහැ නේ අපිට. මේකට මුණ දෙන්න කායික ශක්තිය නැහැනේ අපිට. මගේ හිත උඩින්නම් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ලසන්තර කට්ටිය මට පේන ඕගොල්ලන්ට පේන්නේ නැහැ. පාටි එක යනවා ඒගොල්ලෝ එතන. යට මොකද්ද තියෙන්නේ යට තට්ටුවේ? ඌ අවශ්‍ය නැහැ අපි ලස්සන මේකප් එකක් දාගෙන ආවිල්ලා තියෙනවා ෆොටෝ ගන්න තියෙන්නේ. දැන් ඒ ඒ ගේම යනවා. යට යන්නේ මොකද්ද කියලා? මේ පාලනයක් ඇති වෙලාවේ යන ටික දන්නෙත් නෑ අපි පාලනයක් නැතිලා දන්නෙත් නෑ. මේක දන්නේක හොඳද නදාන එක කිව්වොත් සදාචාරවාදියා කියන සතා පුදුමාකාර අන්තරාජි මිනිස්සේ. එනිසා දකින්න එකත් හොඳයි කියලා කියනවා. ඒක යාගම අපි පස්සන තැන මේ නරක දේ නරකයි කියලා දන්න එක දැනුමක් කියන්න දෙන්නේ නැහැ සදාචාරය. යා කියන හොඳ දේ හොඳ දේ බව දන්න එක දැනුමක් නරක දේ නරක දේ බව කරන්න යන්න එපා. ඒක සදාචාරට ගැලපෙන්නේ ඒක දැනුම කරන්න යන්න එපා කියන්නේ. ඒකයි මේ දර්ශන විද්‍යාවේ ආගමයි වෙනස් වෙන සදා දර්ශනේ ඒක ගණන් ගන්නෑ. සදාචාරය ගණන් ගන්නේ ස්ටඩි කරනවා. ආගම කියන හොඳ හොඳ දේ බව දැනගන්න විතරයි ආගම නරක නරක වශයෙන් දැනගන්න ඉපයි කියලා ඒක වහනවා. ඒක මරණයෙන් එහාට දානවා. දැන් මේ කියන්නේ මේ ලියන එකනත් මම දන්නවා පැහැදිලිවම ලියලා තියෙන සතුටෙන් නෙවෙයි. නමුත් අපිට මාතෘකාවක් තියෙනවා. අවස්ථාවක් දුන්නොත් මගේ හිත කොහෙද යන්නේ? ඒකට මගේ හිත කියන්න වටිනවද කියලා. එහෙව් කඩප්පුලි හිතකට, එහෙව් නොකෑමන හිතකට, එහෙව් දහබදුරා හිතකට, එහෙව් අනර්ථය හදන හිතකට මම කියන්න තරම් වටිනවද කියලා බුදුදහමේ අනන්ත ලක්ෂණ සූත්‍රය අහන මේ විදිහට දුකටත් දෙන්නේ අනිත්‍ය නම් දෙන්නේ ඒ දෙයට මම කියන්න වටිනවද කියලා. ඒ නිසා මේ දැනීම හොඳයි කියලා රාගේ එනේන වෙලාවේ දැනගන්න මේ සතියෙන් තමයි මට උගන්වන්නේ. ඔබ ക്ഷേම භූමිය අතහැරලා, නික්ලේශී භූමිය අතහැරලා ඔබ ඉන්නේ දැන් අනතුරුදායක තැනක කියලා දන්නේ එක සතියෙන් ලැබිලා තියෙන එකක් එනේ හරියක් රාගෙට එන්න දෙන්න. යන්න එපා හොයන්න එපා දැනගෙන බලන්න ඒක අපිට සම්පජඤ්ඤයට ගොඩක් උදව් වෙනවා ඉස්සරහ අවසාන සිංහල ප්‍රශ්නේ ඒක සීලය ගැන ප්‍රශ්නයක් ඉංග්‍රීසියෙන් අහලින්න අවසාන සිංහල ප්‍රශ්නේ කියලා අහනවා ඉංග්‍රීසියෙන් උතියේ නෑ නෑ ඒක සීලය ගැන ප්‍රශ්නයක් හරි ඉතින් කියෝ මං කරුණීය ස්වාමීන් වහන්සේ සමේ වියලි බව නැති කර ගැනීම සඳහා ආලේප කරන ආලේපන මොයිස්චරයිසිං ක්‍රීම් සමේ ගැල්වීමෙන් අටසිල් පදවල ඇති එක් පදයක් වන වර්ණ ගන්ධ ආලේපන යනාදී වශයෙන් ඇති සිල් පදයේ බිඳෙනවාදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය ඉස්ලාම් තරේ මම මෙල්බන් ගිය වෙලාවේදී මොනවාක්වත්ම ගෑවේ නෑ. මොකද ගාන හැම එකෙම සෙන්ට් දාලා. මිනිස්සු ගෙනල්ලා දෙනවා එක එක එක එක ලෝෂන් හැම මොනක්වත් ගැවෙන මිලේ හැම ඔක්කොම නිකන් කබරේ ගිය හැම යනවා වගේ, පැරදි ගිය හැම යනවා වගේ හැම දෙතරයක් ගියා. ඊට බද්දරමට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ කරන්න බෑවක හරි වෙහෙසයි. නැවට පස්සේ මුළු හඟම පුපුරු ගන්නවා. නිින්ද යන්නේත් නැහැ. කාන්නෙත් නැහැ. එද හොයලා හොයලා හොයලා හොයලා ගඳ සුවඳ නැති මේල් ලෝෂන් එකක් හොයලාගෙන දුන්නා. මේ මේ ප්‍රශ්න නිසා. ඊපස්සේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්ද උතර යනකොට ওই ආම්දුර දැන් ඇවිල්ලා ඉනවා මීටර් මේ ආම්දුර ඇවිල්ලා මේ අයිරිෂ් ජාතික බැඳලා ඉන්නේ අපේ සිංහල කෙල්ල. එයා කතා කරලා කිව්වා මේක පොල් තෙල් මේක ගාන්නේ කිව්වක තමයි හොඳ මේක කියලා. ඒක කියලා දැන් අවුරුදු 4ක් දැන් ඇමරිකාව පිළිගන්නව හොඳ මේක පොල් තෙල් කියලා. ඉස්සර අපි ඔලුවට දැම්මේ පොල් තෙල්. ඒ දවස්වල දාපුවාම අයියෝ ගොරකයා ඒ තෙල් ගාලා ඉන්නවා ඒක ගොනුසා වාගේ. දැන් ඒක සුද්ධ කිව්වට පස්සේ මේක දැන් ඉස්සර තිබුණ පොල් තෙල් පාවිච්චි කරන්නත් එපා කිව්වා මේ කොලෙස්ටරෝල් හැදෙනවා කියලා. මං ඇහුවා ඒ වාහිකෙන් ගිහිල්ලා අපේ එකෙක් රිසර්ච් එක කරන්නේ. මං කොම්බ කාටද කඹරන්නේ කියලා. එයාට මේ කොලෙස්ටරෝල් නෑ. හැබැයි කෝ ෆැක්ටර් එකක් තියෙන හැදෙන්න පුළුවන් කියලා. ඒකෝ ඉතින් කාටද මේ හම්බ කරන්නේ දැන් මැලේසියාව කියලා කි. මැලේසියාව කියනවා පාම් ඔයිල් වල ප්‍රශ්නයක් නෑ කියලා. මොකද දේ උන් ජාතික නිෂ්පාදනය. අපේ මිනිස්සයා පිටරට කියලා රිසර්ච් කරලා කියන පොල්තෙල් භයානක විය හැක. පොල්තෙල් තමයි උත්තරේ. දැන් ඊයේත් මගෙන් ඉල්ලන රංජන් තලතෙල්. මම යන්නේ යන තැන දත්මජින් අඟුරුයි තලතෙලුයි අරගෙන යනවා පොඩ්ඩක් කැලේට ගියම හැරමිටියක් අතර ගන්න. ඒකට මට gedara හිටියත් එකයි කොහේ හිටියත් එකයි. ඒ නිසා ශික්ෂාපදේ නොකඩ යන්න තියෙන ක්‍රමයක් මම කියන්නේ. චීන කඩේකට යන්න ගිහිල්ලා අන්න සිංගප්පූරියෙන් මේ සිසමි ඔයිල් කියන එක. ඒක ගන්න පුළුවන් මේ සලාඩ් ඩ්‍රෙසින් එකට උනා. හරිම හොඳයි. ඔලිව් ඔයිල් නොටේ හොඳයි. ඒ පොඩක් ගාගත්තාම අපි යුනිවර්සිටි කියනකොට දෙමළෙවුන්ට කියන්නේ තලියෝ කියලා. ඒ නිතරම ගාගෙන ඉන්නේ. බලන්න යකඩ වගේ හයිය අවුෙමයි ඉන්නේ. ඒ නිසා පොල්තෙල් ඊට වැඩිය හොඳයි. හලතෙල් ඊට වැඩිය හොඳයි. ඒට අන්ද වෙනකොට ඕගොල්ලෝ ඕක පර්ෆියුම් එකට ගනි. පොල්තෙල් තලතෙල්. ඉතින් දැන් තියෙනක ඔක්කොම සුවඳ කවුව ඒවා තියෙන. ඒ සුවඳ කවණ එක කරන්න හොඳ නැහැ කියලා කියන අර්ථ තමයි. ශිල්පදේ කරන තරමට යන්නේ නමුත් Taman ගෑවුනාට ගමන්නේ ගාන්න යන්නේ. ඒ වෙනුවට විකල්පයක් වශයෙන් මම කියනවා ඔලිව් ඔයිල් හොඳයි, තලතෙල් හොඳයි, පොල්තෙල් හොඳයි. ඔලිව් ඔයිල් තමයි ඒ දවස් අපි පුංචි කාලේ තිබුණ මතකද ලැක්ටෝ කැලමයින් කියලා જાතියක්. ඒක පොඩි සුවඳක් තියෙනවා. ඒ මොකක්වත්ම නැහැ තරතිල් පොල් දෙලෝගේ පාවිච්චි කරව මේ හැමත කිරි කියනවා. පළතෙල් හැමට කිරි මේ කටට කිරි දානවා වගේ හැම හරියට සනීප කරනවා ඒ නිසා දැන් මේ වෙනකොට ඒක බය නැතුව කියන්න පුළුවන් මොකද පොල්තෙල් භාවිතාව ඒ තරමටම ඔය හොලිවුඩ් නිලියෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා මගේ හැම මෙච්චර පැහැපත් මොකද පොල්තෙල් නිසායි කියලා කාටද ආඩම්බර අපි ඒකන් ඒව ඔක්කොම කොන් කර කර හිටියා ඒ නිසා අපිට ඒ සුවඳ කැවූ තෙල් જાති උනේ නැහැ නිසා පුළුවන් තරම් මගහරින්න. එහෙම කැඩුවයි එහෙම ගෑවුණයි කියන මේ අපරාධයක් සිද්ධ වෙනව නෙවෙයි. නමුත් සෙන්සිටිව් ප්‍රශ්නයක්. හොඳයි. So we have three uh, English questions or reports. Uh, Venerable Sir, walking meditation. When I first started this morning, I walked, reminding myself left, right. I then began to notice heel and toe. In my walk after lunch, I noticed the point a change from left to right. Is this an improvement in concentration? What would be the other finer points to notice? this uh, development but not towards the concentration. Concentration means attentive to the one single object continuously. Changing from left leg to the right leg is kind of a changing of the object. But it is not a, it is not a improvement in the concentration but uh, improvement in mindfulness. Even the object changes, mindfulness is continuous. One thing. Second thing, this is what the Buddha says, anicca changing nature. Mind is preparing for changing nature. Take the mindfulness as the pivotal point, take the mindfulness as the datum line, and let the object changes, but still you are consistent with your primary, uh, consistent with the mindfulness. So that is the second point I would like to know. That means your mind is ready to change, evolve, evolve metamorphosize from left to the right, never mind. So difference is just like 400 meters, you can uh, 4 into 100, that means relay race. You are changing the baton from uh, uh, runner to the runner, but still you can maintain the lead. So likewise, even the baton is changed, lead is not sacrificed, so likewise let the object change, but to keep the mindfulness in view with, so that you can understand in the changing world, you can maintain mindfulness. That is what we call against the grain. After walking meditation, I sat down for sitting meditation. I experienced bright light seeing near my forehead. I ignore and continue with meditation. Sometime later, I experience I was moving away from my body. Suddenly, I became scared and woken up. Since I was unable to continue with the meditation, since, since I was unable to continue with the meditation, how hard I tried. Bante, Please explain this experience and how I recover from the scared feeling. So whenever the, the, the you become frightened, uncertain, fearful, when the object is drastically changing. So that's a point, we have to take a pivotal point, we have to get a benchmark, we have to appoint an assembly ground whenever such a scab situation happens, we are to focus. So that is what you call the primary object. So therefore, before you sit, you have to give it to the mind, when I say this is my primary object. Mind will run into the light or run into the other anything. So whenever such a eccentric situation happen, if you can see how far I can go back to the primary object, how quickly I can go back to the primary object, your fear will be null and void. So therefore, appoint primary object, that is the second uh, benefit of the primary object whenever the uncertainty happens we have to look into we have to refer back first and foremost thing of the primary object is you are addressing the mind to that whenever there is no uh, distraction this is the first function of the primary object second thing is whenever mind is eccentric running up and down if you feel baseless if you feel uh, outcasted if you feel fearful just look at the primary object by looking at confidence can happen. So therefore, this letter also never mention about primary object in sitting. Please appoint the primary object. That will be a, a reference point or pivotal point or the assembly ground whenever emergency happens. Venerable Bhante, when the breath is barely able to be felt, does one continue to watch the area where the breath was most prominent, or does one take a deep breath to make it more obvious? Within brackets, although I know you said you, I know you said just watch, not join the perahara. I noted that despite finding it difficult to notice the breath at the nostrils, the chest expanded and contracted. Thank you with reverence and nectar. So take the pragmatic one, take the conspicuous one, take the prominent one. may, being a born Buddhist, uh, naturally think the breath must be the supreme thing at the primary object, never mind. When you look and it is not there, you got the next best. The most prominent, most conspicuous and luckily you can see expansion, contraction. Use it. When the mind become calm and tame and docile, again the breath may appear. Never mind. it may be a byproduct. So whatever the prominent thing, object must have three characteristics. It must be repetitive one, it must be neutral one, it must be free of charge. So that is fulfilling these three. Expansion contraction is fulfilling these three. Walking left and right fulfilling these three. So therefore take whatever available. Don't look for the, the supreme. Don't look for the theoretical maximum. That's all the questions for today. Okay, we have taken, uh, we are supposed to have one and a half hours, but 20 minutes more. So we have, still the party is going, so we have another 10 minutes till 4 o'clock. If you have any uh, unclear situation or any other um, question or any statements, please. අවසරයි සමනහස සමනහස Okay. දේශනා කරා සත්‍ය පිටගියන් පස්සේ ඒක පැමිණෙන ආකාර හතරක් තියෙනවා කියලා. සමහරවිට මේ හතර ගැන වැඩිපුර විස්තරයක් කරලා ලැබෙන ආකාර හතරක් නෙමෙයි ස්ටේජස් හතරක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන හතරක් ඉක්මනින් හෝ කලබල වෙලා බුදුජානකසේ දේශනා කරන්නේ ඒක සතියේ ආපහු පැමිණීමට නෙවෙයි කෙලිම එහෙම සමාත කරලා නෙවෙයි දැන් මම ශිල්පද 8ක් අරන් ඉන්නවා කියලා හිතන්නකෝ එක තැනකදී වැඩ තියෙන ශිල්පදයක් ගන්නවා කියලා දැන් ආපහු ශිල්පදේ ඉන්න ක්‍රමයක් තියෙන්න eBay රිකවරි ප්‍රොසෙස් එක. ඒක විස්තර කරන බුදුරජාණන්තේ මේ සිල්පදේ කැඩුනට ඒ සිල්පදේ කැඩීමෙන් වෙන හානිය 100%ක්ම මකන්න පුළුවන් මේ ස්ටේජස් හතර දන්නවනම්. ස්ටේජස් හතර තියෙන්නේ සරති විවරති උත්තානි කරෝති දේසේති කියලා. සරති කියලා කියන්නේ ශිල්පදී කැඩලා ඉන්න බව හොඳට 100ෙන් දැනගන්න ඕන. කලබල වෙන්නේ නැතුව. වෙන්නේ සාමාන්‍ය දැනගත්ත ගමන් self regression එකක් වෙන රිග්‍රෙට් වෙනවනේ. ඒක කෙරුවොත් කාටවත් අත දාන්න බෑ. ශිල්පද තියෙන්නේ අපිට දුක් දෙන්න නෙවෙයි. ශිල්පද තියෙන්නේ අපි ඔසවා තබන්න. සිල්පදේ කැඩුනට පස්සේ තියෙනවා තියෙනවා දැනගන්න වැඩි වටිනවා මට කැඩලා තියෙන බව දැනගන්න කියලා. ඒ දැනීමට බුදුසසුන සති වගේ වචනයක් සරති කියලා සඳහන් කරනවා. ඊට පස්සේ විවරණය කරලා බලනවා කොයි සිල්පදේද කැඩලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ හරියටම එයා දන්නවා මෙතනයි ලූප් හෝල් එක තියෙන්නේ කියලා. බය වෙලා අයියෝ සිල්පද කැඩුනෝ කියලා කෑ ගහනවා වෙනුවට එයා දන්න ක්‍රමයට හරියට ඒක පින් පොයින්ට් කරනවා ඩිලිමිට් කරනවා ඩිස්ක්‍රීට්ලි කරනවා. උත්තානි කරෝති ඊට පස්සේ හෙලි කරනවා. ඒ කියන්නේ හොඳට හයිලයිට් කර කරගන්නවා මෙන්න මෙතන ඉල මෙතෙන්ට යනකොට කියන්නේ අර ඉස්සලා හංගන දේ නෙමෙයි කතා කරන දැන් ඉස්සරහට අරගෙන වසන් ගන්නෑ උත්තානි කරත් කියන්නේ සිංහ අපේ ඉංග්‍රීසියෙන් දෙන වචන හයිලයිට් කරනවා ඒක මගේ ජීවිතේ ඊටාම වැදගත් කොටස තමයි මේක මෙච්චර ශික්ෂාව දෙක කරන කරන මෙන්න මේ ටික මම දන්නවා ඊට පස්සේ ඒක හරියට ප්‍රිසයිස්ලි කාටට කියන්න විශේෂිතී කිව්වට පස්සේ තමයි පව් සමා කිරීම සිද්ධ වෙන්නේ අපි පල්ලියේ තියෙනනේ පව් සමා කරනවා කියලා එකක් තියෙනනේ එහෙම පෑ වාගෙන ගහිනා වෙන්නේ. <laughs> එතනින් ගියාම අපි කියනවා පාපොච්චාරණය කියලා මේකට. ඒක පිළිබඳව ඔය මේ බෝධිචර්ය අවතාරයේ 8 වෙනි චැප්ටර් එකේ නැත්නම් ශාන්තිදේව පාදයන් වහන්සේ විස්තර කරන මම අද ගෝසදාන් වහන්සේ නමක් වෙන්න මම වව් එක ගන්නවා මම එතෙන්ට යනකොට මම සීලු ප්‍රාණීන්ට පව් සමා කිරීමක් කරනවා මොකද පව් සමා කිරීම මම ඔයගොල්ලොත් එක්ක සංසාරේ ගත කරන මම ඔයගොල්ලන්ට ගහලා ඇති බැනලා ඇති දොස් කියලා ඇති අවතක්සේරු කරලා ඇති ඒ සියල්ලටම සමා වෙන්න ඊට පස්සේ මට පුළුවන් තරම් ගහන්න මට පුළුවන් තරම් බණින්න. මට පුළුවන් තරම් නිග්‍රහ කරන මම ඒක මගේ වව් එකට මල් මාලයක් කරගන්න. එනිසා මං අදින්පස්සේ බෝසතාණන්ච නම මට ඕනම කෙනෙක් කියලා ගහන්න මගේ මූණට කියලා ගසාවා. ඕන වෙනකොට කුණු බාදි විසිකොන්න මගේ ඇඟට වැටේවා. ඕන වෙන ගහකට ගලක් ගහනවා මට වැටේවා. මොකද මං කරපු පව් ඉච්චම කළවත් ගිවන්න බෑ. ඒ නිසා මේ කරදර කියලා කියන්නේ මට ඊට පස්සේ පව් සමා කිරීම. ඒක කියනකොට ඇඟ හිරි වැටෙනවා. අපිට මේ මොනවද උගන්වන්නේ කියලා ඉස්කෝලවල. ඒක බුදුරජාණන්සේ දීපේ එකක් හැබැයි මෙච්චර highlight කරලා තිබුණේ නැහැ. සරති විවරති උත්තානි කරෝති දේසේති ඉතින් ඒකෙන් ස්ටේජස් දෙකක් රිචඩ් ඩේවිඩ්සන් අල්ලගෙන තියෙනවා එක්කෙනෙක් දානවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා කියනවා ඔයාට මේ CAT ස්කෑනර් එක ඇතුලේ මැග්නටික් රෙසලූෂන් එක තියෙන එක ෆන්ක්ෂනල් හැබැයි. දාලා රූප බල බල ඉන්නේ කියලා ස්ක්‍රීන් එකේ රූප පෙන්වනවා. බලහන් ඉන්නකොට එයා මොනිටර් කරනවා කොයි කොයි විෂුවල් කෝටෙක්ස් වැඩ කරන්නේ කියලා. කියන්නේ නැතුව එක පාට මියුසික් එකක් දානවා. යාට තියෙන්නේ සද්දේ රූප බලන්න. මිනිසුක් එක දාලා කොච්චර වෙලා යනවද කියලා බලනවා ආයේ සද්ද ඊට පස්සේ පේන රූපේ බලන්න. ඒ අතරමැද මොලේ process එක දැන් කියපු instruction එක නෙවෙයි ඉන්නේ කියලා මොලේ recognize කරන එක එක stage එකක්. ඊටසේ රිකවර් කරලා ආපහු ගෙදර එන එක සෙකන්ඩ් ස්ටේජ් එක. ස්ටේජස් දෙකක් දැකලා එයා කියනවා මේවා ගැහණු පිරිමි වෙනසක් නැහැ. බාලමාළු වෙනසක් නැහැ. හිත ආපහු එන එක යුනිවර්සල්. ඒක ලොකු බ්‍රේක් ත්‍රූ එකක්. ඒතර බුදුජානනාචෝ කිසිම ලැබ් එකක් නැතුව කිසිම දෙවන්නේක් නැතුව මේ ලෝකයට මේක නිකන් දීලා තියෙන අවුරුදු 2600කට ඉස්සෙල්ලා කිසිම බෞද්ධෙක් දන්නෙත් නැහැ. ඒකයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. කවුද මේ මුළු ලෝකෙට ආගම දීපු අපි බුද්ධ ආගමේ අයිතිකාරයෝ අපි මේක ධර්මදීපේ අපි කියාගෙන කැකවසම් ගන්නවා නමුත් මේ වගේ රිසර්ච් වලින් පෙන්නකොට තමයි තේරෙන්නේ මොකද ඊට වැඩි ගැඹුරින් අපිට කියලා දීලා තියෙනවා ඒත් මම කියනවා මම කියන එක අසාධාරණ වෙන්නේ දන් දෙන කෙනාට මේක අදාළ නැහැ සිල් ලකින කෙනාට මේක අදාළ නැහැ සමත කරන කෙනාට අදාළ නැහැ ඒ තුනම කරලා විපස්සනා කරන කෙනාට විතරයි මේක අපීල් වෙන්නේ එයාට විතරයි කොන්දක් තියෙන්නේ මම වැරදි කියලා කියලා කියන්න පුළුවන්කම. දැන් මෙයා මට වැරද්දක් කළා කිව්වොත් මට ඉන්ෆීරියර් එකක් කියනවනේ. ඒ කවුද මේ කොහෙද මගේ මේ මේ ටිටිට් ඕගනයිසර් කෙනෙක්. තමසේ කවුද මගේ වැරදි කියන්නේ කියලා තද වෙනවනේ. බුදුන්සේ කන්නාඩි දෙන්නේ අතට. ඔබට මේ වැරද්ද පේනවා. ඒක හෙලි කරපුවා. මොකද ඒක බුද්ධ ශාසනයක් තියෙනවා. බුදු සසුන නැති කාලේ ඔක් කරන්න බෑනේ. ඒසයි හෙලි කිරීමෙන් දේශනා කිරීමෙන් තමයි අපේ නිහතමානීකම ඉනසන්ස් එළියට එන්නේ. ඉතින් මේ ශිෂ්ට සමාජය කියන්නේ තන්නේ කර කීම වහලා ගහිල්ලක් නෑ යන්නේ. දේශපාලනඥයෝ කරන හරිය ජඩ වැඩ කරලා කෙරුවේ නැහැ කියලා ජනමාධ්‍ය කියනවා. ඉතින් අපිත් ඒකට මේ ළමයි එක්ස්පෝස් කරලා තියෙන අපි ඒක නෙමෙයි මීඩියා කියන්නේ. අපි කරන්නේත් ওই ටිකමනේ. නමුත් රිට්‍රීට් එකට ආවට පස්සේ අපි තව කෙනෙක් සාක්ෂි කරන්න කියනවා. නැත්නම් කමටහන් සුද්ධ කරන්න කියනවා. මගේ හිත අරමුණේ තිබ්බට පිට ගියා. මම මේක දන්නවා. මොකද සතිය තිබුණා. හැබැයි මට ගියේ කොතෙන්ද කියලා දන්නවා. කොච්චර වෙලාවකින්ද අරමුණට ආවේ කියලා දන්නවා. ඒක ඔක්කොම විස්තර කියන්න පුළුවන් නම් පව් සමාකීරීමේ වැඩක් භාවනා 50ක් ඉවරයි. මෙච්චර දුෂ්කර වූ Brahmacharya 50ක් ඉවරයි. වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න. සතිය සතිය වශයෙන් දැනගැනීම නෙවෙයි මේ කතාවනේ. අසතිය අසතිය වශයෙන් දැනගැනීම. ඒකට යන තියෙන එකම මාර්ගය ඉස්සලා සතිය සතිය ගැන දැනගෙන සතිය ආලෝකය හරහා සතිය දැනගත්තොත්. ඒක නිකන් comparative system එකක් තියෙන්නේ නමුත් මේ Thomas Merton study කරලා කියනවා ඒකට මේ මිනිස්සු අහිංසක වෙන්න දැනගන්න ඕනේ කියලා. ඔය ෂටමායාවී ගති තියාගෙන වහලා ගහන්න ගියොත් කොලේ අපි දන්නෙත් නැහැ. අපි දන්න තව සත්පුරුෂයෙක් ළඟට ගිහලා කියනෝනේ මෙන්න මෙච්චරක් මයි ළඟ වැරදි තියෙනවා සමා වෙන්න මගේ කාලය ගතතර සමා වෙන්න මට වෙන කරන්න කෙනෙක් නැහැ. මම මේ වැරද්ද මගේ ඇති වෙලා තිනවා බලලා ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් මට කියන්න මම රඟපානවාද කියලා. මම නැත්තම් මේ ප්‍රകൃතියද කියලා. එතකොට එහෙම යාළුවෙක් හම්බුනොත් අපිට කොහේ හරි. ඉතින් ඒක මොන බල්ලන්ට කණ්ණාඩිය හම්බුනා වගේ. ඉතින් අපි එක එකනට කණ්ණාඩියක් වෙන්න ඕනේ. අපි එකනට පවරන්න ඕනේ. මම මේ අපි එකට බත් කැලියපත් කාලා භාවනා කරනවා. ඔයා මගේ වැරද්දක් දැක්කොත් කන්නා කරලා කියන්න. මොකද අපිට මේ සාමූහික සගී අවශ්‍යයිනේ. ඉතින් ඒක අපිට මේ යන්නේ නැත්තරන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ. මේ ස්ටාෆ් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ ලෝකෙ වෙන්නේත් නෑ ඒ වැඩේ. මේ ටිකේ වුණත් බොහොම සුළු කෙනෙකුටයි මේ නිහතමානීකම සහ ඍජු ගතිය එන්නේ. ඒ ධර්මයටම ඒක අපේ හැබැයි හැබැයි නිවහන අපේ හැබැයි මනුස්සගේ ප්‍රകൃතිය අහිංසකයි. ඒක කාල් මාක්ස් උත් කියනවා අයිසෙක් නිව්ටන් උත් කියනවා බුදුහාමුදුරුත් කියනවා. මේ ඇසුර නිසා තමයි අපි ජඩ වෙලා තියෙන්නේ. අපිට හිතෙනවා කවුරු රවට්ටන්න පුළුවන් කියලා. ඒක තමයි මේ ඉස්කෝල වල ගිහලා ඉගෙන ගන්නේ රවට්ටන හැටි තමයි. අන්තිමට මැරෙනකොට අපිට තේරෙනවා නට තොইলකුත් නැහැ බෙදේ බලුකුත් නැහැ තෝ ඉන්නේ රැවටිලා කියලා. ඉතින් එතකොට සෝරි තමයි. අපි කරන්න හදන්නේ අවුරුදු 5 ඇයි ළමයිකට කියනවා පුතා උඹලා ගාව දැම්ම රැවටිල්ල නැහැ. උඹලා හරි අහිංසකයි. ඕකනම් සැක්‍රිෆයි කරන්න එපා නොබෙල් ප්‍රයිස් දුන්නා. මම ඔබට බෙල් එක තියෙන ප්‍රයිස් එකක් දෙන්නම්. කියලා බෙල් එක ගන්න. නොබෙල් දෙන්නේ නැහැ. අපි නිතරම බෙල්ලයක් තියන්නේ. නොබෙල් දීපාම වැඩේ කචල් බෙල්ලගේ ප්‍රයිස් එක දෙනවා. මොකද කියන්නේ තේරෙනවද? ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා හුවා මේ දේශනාව ගැන අපි කීප දෙනෙක් එකතු වෙලා අපිට ප්‍රශ්න දෙකක් තිබුණා ඒ සූත්‍රයේ එකක් ප්‍රශ්න නෙවෙයි අතට පැහැදිලි කරලා තිබෙන එකක් අර මේ විසාක ධම්මදින්නා තෙරණ වහන්සේගෙන් අහනවා පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ එකක්ද දෙකක්ද කියලා. අන්න එතන පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි වුණා නම් හොඳයි කියලා හිතුණා. අනිත් එක ඒ සූත්‍රයේ අවසානයේදී මේ පටිභාග කියන වචනය දෙවිදියකට පාවිච්චි වෙලා තියෙනවා ඒ පටිභාග කියන එක සමාන කමක් වෙන්නන්න ඊට පස්සේ අසමාන බව පෙන්වන ඒ මීනින් එක එකම වචනේ පාවිච්චි කරලා තියෙනවා සමාන කියන එකටයි අසමාන කියන දෙකටම. ඒතරත් පොඩ්ඩක් පැහැදිලි වුණා නම් හොඳයි කියලා හිතනවා. ඔය ඒකැලේ තියෙන මම හිතන්නේ වේදනාව පිළිබඳ තියෙන කොටසේ අවසාන තමයි අවිජ්ජා විජ්ජාය ප්‍රතිභාගෝ කියන තැනට යන්නේ. ඒ නිසා ඒ කොටස මෙහි කරන්න පුළුවන් දැන්නේ පොඩ්ඩක් print out එක කරගෙන තියාගන්න. චුල්ල වේදාල සූත්‍රේ අපිට ඒකට එක කැලලකට යන්න බුල මොකද ඒ ලොකු තැන් තැන් වලින් ගත්ත මාතෘකා යන්නේ සාකච්ඡාවක් යන්නේ මහ වේදාල චුල්ල වේදාල දෙකේම ඒ නිසා අපිට ඒකෙන් පටන් අර ගන්න පුළුවන් වෙලා තිබුණොත් අනිත් ටිකත් කරගෙන යන්න පුළුවන් මේ සූත්‍රේ මාතෘකා කර ගන්න කොටස ගැන කතා කරනකොට ඕන් කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කරුවා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන වෙලේ මේ වේදනාව දැනනකොට වේදනාව විනිවිද ගිහිලා සතිය පිටවන්න කියලා. මටත් මේ පරයන්ක ඉන්නකොට ගොඩක් වේදනාව දැනෙනවා මේගේ අර්ථ මේ සාහන උත්සාහ කෙරුවා මේ හුස්මේ සතිය පිටවන්න හැබැයි අපහසු වේදනාව නිසා ඉතින් ඊට පස්සේ වේදනාව ගැන හිතන්න ගත්තාම වේදනාව ටිකක් තීර වෙනවා කියලා තේරුණා. ඉතින් චුට්ටක් ඒකට මොන හරි උපදේශක් දෙන්න තියෙනවද කියලා අහන්න කැමතියි. ඔය ඒකෙදි අර වේදනාව තියෙද්දි අරමුණට හිත යොදන්න කිව්වහම අදහසක් ගන්න පුළුවන් පරියන්කේ ඉනකොට වේදනාව තියෙද්දි හුස්ම බලනවා. තම්බිබි මැකිලින් බලනවා. තකම් කරනකොට නම් වම දකුණ බලනවා කිය. මම හිතනවා ඒක යන ටික තමයි සාමාන්‍ය කොමියුනිකේට් වෙන පණිවිඩය. ඊට වැඩිය ප්‍රායෝගික සරල පැත්තෙන් බලන්න පුළුවන් වේදනාව තියෙනවා. මේක දැන් මේක එන්නේ එන්නේ වැඩි වෙමින් තියෙනවා. නමුත් මට මේ වේදනාව තියෙනකොට ඉඳගෙන ඉන්නේ කියන එක දැක් ගන්න පුළුවන් නම් මම ඇවිදින්න නෙවෙයි කියලා. මම ගොරෝසු දෙයක් දාන්නේ ඔළුවට. ඇවිදිනකොට දැනගන්න පුළුවන් මම ඉඳගෙන නෙවෙයි වේදනාව තියෙනවා ඇවිදිනකොට තියෙන්නේ කියලා ඒක අපි දැනගන්න ඕන ජයග්‍රහණයක් කියලා ඒක දකින්න ඕන වේදනාව හරහා දැකීමක් කියලා දැන් මේ ට්‍රාන්ස්පරන්ට් එක හරහා පේනවනේ අපිට. මේක හරහා පේන්නේ නැහනේ. දැන් මේක හරහා පේනකොට අච්චර ට්‍රාන්ස්පරන්ට් එක නැති තරම් විතර ක්ලැරිටි එකක් නැහැ. නමුත් නිකන් සාමාන්‍ය ඡායාව පේනවනේ. ඒක නිසා කොයි වෙලාවෙ හරි ගන්න වේදනාව හෝ සද්ද හෝ හිතවිලි කොයි එක තිබ්බත් ඉරියව්වට හිත දාගන්න පුළුවන් නම් ගොඩ. ඒ කරදර තියෙද්දි මම ඉන්නේ ඉඳගෙන. මම ඉන්නේ හිටගෙන නෙවෙයි. එච්චරයි. ඒක බුදුජානනාංශයේ ඔය හැම පරිවේකෙදීම ආනාපාන සති සතිපට්ඨාන සූත්‍රයේ යථා යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතරම් පජානාති යම් යම් ආකාරයක කාය පිළිලා තියෙන්නේ ඒ ආකාරය දන්නවනම් ගොඩ ඒක තමයි අපේ ക്ഷേම භූමිය ඒක තමයි අපේ පිවිතුරු තැන ඒක තමයි අපේ ගැලවුම් මාර්ගය කොහේ කරදර වුණත් එන්නේ ඉරියව්වට හිත දාගත්තොත් දිගටම නෙවෙයි මොමන්ටරි ඒතර වේදනාව ට්‍රෙන්ඩ් එක කරලා යනවා චිත්තක්ෂණේ ආය යනවා ආය ගෙනත් දනවන්න හිම කරනකොට වේදනාව දිගේ බැලුවොත් වැඩි වෙනවා කියන කතාවත් කල් යනකොට එහෙම වෙන්නේ නැහැ වෙනස් සම වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ආධුනිකයට සමානට ඉන්ඩීඩ් තියෙනවා නමුත් ඒ අතරමැද වරින් වර වරින් වර වේදනාවට ඔහි කස ගැවෙන්න දෙන්නේ නැතුව වරින් වර වරින් මම දැන් ඉඳගෙන ඉන්නේ මම දැන් හිටගෙන ඉන්නේ මම දැන් නිදාගෙන ඉන්නේ කියන එක හඳුන්වා දෙනවා නම් අරමුණ කියන තාක්ෂණික වචනට යන්න එපා දල ඉරියව්වට හිත දාන්න. එතකොට අපේ පරිශෙන් ටිකක් අර ටාස්ක් ෆෝස් එකකට වෙන්න නිකන් හොබි එකක් වගේ වෙනවා. සෙල්ලමට කරන වැඩක් වගේ කරන්න පුළුවන්. ඒ කෙරුවට පස්සේ තමයි අන්තිමට අපිට වේදනාවේ හැසිරීම දැක ගන්න පුළුවන් වෙන්නේ වැඩි වෙනවද අඩු වෙනවද මේ නැති වෙනවද කියලා සම වෙනවද කියලා. වේදනාවට ඒ වගේ අවස්ථා තුනක් තියෙනවා. වැඩි වෙනවාමයි කියලා කියන්න බෑ. විශේෂයෙන්ම මේ රචනය විශේෂයෙන්ම කොමියුනිකේෂන් හරියන්නේ මේ වේදනාව කියලා අපි සඳහන් කරන්නේ දුක් වේදනාවට. පාලි පුතේ වේදනා කියලා කියන්නේ විඳීම් වලට. ඒකට විශේෂම දෙයක් දාන්න ඕන දුක්ඛ සැපද කියලා. ඒක දාන්නේ අතින් අපි. එනිසා වේදනාව කියනකොට හැම වෙලාවෙම දුක් වේදනාවම නෙවෙයි. මොනවා හරි විඳින්න දෙයක්. යන්නේ වගේ අපිට ලාභෙට හිටිනවා මේ වේදනාව පිළිබඳ විශේෂයට අපි කෙලින්ම මූණ දෙනකොට මේ වේදනා නාටක පාවිච්චි කරමින් පිටපොට යන වෙනුවට වේදනාව බලන ගමන් ඉන්න ඉරියවට හිත දාන එකයි මම මේකෙන් අදහස් කරේ. ඒසර ෆයිට් එක දීලා බලමු. හොඳයි දැන් 4:10 වෙලා. ගන්න මොකන්ද අයිටම් එක? ඒක ඒ වෙලාව 4 මාසක්. ටයිම් ටේබල් එක මට දෙන්නේ ටී ටයිම් එක කොච්චරද? හරි කියන්නේ ඊට පස්සේ පැය භාගයට පස්සේ කී වෙනකන්? හතර පහ. හතරේ පහ වෙනකන්. ටී ටයිම් කීයද තිබුණේ? අය කට්ටිය ටී ටයිම් එකේ කෙරුවා. හරි. ඒ කට්ටිය හරි. ඒ පාටි එකට ආපු කට්ටිය හරි. මම ඒක බලාගෙන හිටියේ කිරුවා. ඔයගොල්ලන් නම්බුණා ගමනේ හතර පහ අතර තුර තේ එකක් බොන්න ගිහිල්ලා ඉච්චරයි. මොකද්ද කියන්නේ? හරි හරි ලංකල කතා කරන හරි හරි ඇයිනවා ස්වාමීන් වහන්සේ මේ දිට්ඨිය ගැන කතා කරන්න පුළුවන්ද මේ සූත්‍රයේ මේ චූල වේදාල සූත්‍රයේ දිට්ඨිය අර හතර ආකාරයේ ඒ චුල්ල වේදල තියෙන එක කොටසක් ඔව් ඒ කොටස ඒක තුන්වෙනි එක දාගන්න ඒක ඒකත් කියන්න පුළුවන් ඒකත් අර සබ්ජෙක්ට් එකට දාගන්න මේ වේදනා උපාදානස්කන්ධ වෙන්න හැටි ප්‍රතිපා කියන වචනයයි දෘෂ්ටිය පිළිබඳව සඳහන් කළ දෙන කොටසකුත් තියෙනවා Yes. uh, when I sit, I usually sit still. Uh, I start by sitting still and keeping my mind steady and straight. Uh, I don't directly look at the breath. Sometimes I feel the breath. Sometimes I feel uh, pain. Sometimes restlessness. But primarily I keep my try to keep my mind steady and straight. Is that okay? Yeah. Maybe that practically may be sensible, but I am telling is instead just see I am not walking, I am sitting. I know aware steadily, I know I am sitting. So that is my primary object. Within sitting only the breath or rising and falling can happen. Sitting can be exemplified, sitting can be experienced by touching points. So in walking, what is the touching point? Sitting, what are the touching point? That must be a, a gross object to start with. That we, we say as the pivotal point, as the baseline, as the norm, as the, the benchmark. So giving such a benchmark is very important. Whenever the mind becomes bewildered, it loses the ground. So we must have a telling. no, no, you go home. What is the home? Home is my primary object. So life guys, make it clear. Just like uh, in a surveying, you are fixing the benchmark, TBM, temporary benchmark. But in the map, last map, TBM is not there. But while doing in the blueprints, TBM is very important. When the next survey happens, he has to find that pivotal point. That TBM, that is the, what the Buddha explained, grossly the body posture, sharply in breath and out breath, left and the right, uh, that can be changed. Is it clearing the situation or complicating the situation? Clearing. Thank you. So that means each and every human being, whenever he or she with the body, they are enlightened. It's so simple. As far as you are with the body happily, you are enlightened. You can understand how much you are hating your body daily. So much you hateful to the body, so you like your better half you like this and that. And that is why you do cosmetics, because your present setup is not happy. So the Buddha says, Buddha says, pasana.' but the English person he wrote, body enlightened. Whenever you are with the body, you are enlightened. Unbelievably simple. No one believes. So becoming a human itself is an enlightenment. According to one Irish girl, she says, born to be free. As as we are hating the present moment, we lost the ground, we are eccentric. So consider the body as the pivotal point, as the benchmark, as the datum line, as the, the assembly ground. But don't take it to your wife's body I mean, that, that is not what So when we are learning, one day Professor, the biology, biochemistry, he told uh, our kidney is the best biochemical laboratory, so you have to drink little bit of urine, so your every disease will be rectified and it is been explained because Moraji Desai paid a visit to America and all the people offered this and that Moraji said, no no no no no Coca-Cola no this thing and at ultimately the, the media people gave a party in the evening and asked him He gave this I know the security problem is the case that you are refusing this and that no he says no I have, I have my own drink what is it? Ultimately, he told urine. Then there was a paper, no Moraju, no no Coca-Cola, but Moraju Cola. He wrote the article and told, and after expenses, by don't bring, don't drink your girlfriend's urine. <laughs> but there were lovers in the class. So I, I click it. So soon I became ordained, it is in the book, Putimutta Besajjan Nisaya Your whole life is on your urine. It's completely misinterpreted. I told my teacher, Bhante, this is, but no, no, no, no, this is talking about not your own urine, it is of the cow's urine. So I did a complete research and I published a book. What I am telling is, look at your body, but not the with a half. When you are drinking also urine, take your own one. But uh, in medical science, it is not there. Whenever you have snake bite, you have to take a urine of a boy below 14 and then drink. And the best is the pregnant woman they get the most chemically rich urine. That is utterly uh, irrelevant to your question. Come on, then.